යං බලං ආගම්ම කීනාසවෝ බික්ඛු වාසවාණං khයං පටිජානාති කීනාමි ආසවෝ තීති කරුකටේච ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට මේ කීනාසව බල හතට සාක්ෂාත් කළ යුතු ධර්ම හත කියලා නම් කරනවා ඉතින් ඒක පාඩම් පන්තියක් විදිහට අපිට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උගන්වන්නේ මේ දසුත්තර සූත්‍රය. මොනවාද මේ ශාසනයේ සංසාර බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් භික්ෂුවක් භික්ෂුණියක් උපාසක කෙනෙක් උපාසිකාවක් දත යුතු සාක්ෂාත් කළ යුතු ධර්ම හතර ඒකට කීනාසව බලහත කියලා. එක එකක් සාරිපුත්‍ර සාංශු ගන්නවා. ඉතින් අපි මේ ඇවිල්ලා තියෙන්නේ ඉලක්කම් වශයෙන් කියනවා හතරවෙනි කීනාසව බලය. මේ බලයට යම් කිසි කෙනෙක් පැමිණෙනවා නම් යාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා මගේ ආශ්‍රයයන් ක්ෂය වුණයි කියලා. කීනාමේ ආතවෝදි පරිදානන. යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨානේ භාවිතා හෝති සුභාවිතා වඩනවා ලදයි මනාකොට වඩන ලදයි කියන මේ විශ්වාසය ආවනම් ඒක තමන්ගේ ආශ්‍රවක්ෂය කරවිච් ආශ්‍රවක්ෂය වෙච්ච බවට නැත්නම් ආශ්‍රවක්ෂය කර ඥානය කියලා කියන අනේ ඥානයට උපමාවක් වෙන උපමානයක් වෙනවා. ඉතින් අපි මේ බණ භාවනාවකදී ගත කරන වෙලාවේ නැත්නම් නේවාතිකව වැඩමුළුවකට භාවනා වැඩමුළුවට ලය දීවුරදී කටයුතු කරන වෙලාවක අපි හියලු දෙනාම යම් ප්‍රමාණයකට මේ සතිය මුල පුරලා තියෙනවා නම් මංගලාවතරණය කරලා තියෙනවා නම් එළඹිලා තියෙනවා නම් ඒ කියන්නේ ඒක ඒ මාර්ගයටපත් වෙලා කියලා කියතයි. ඒ මාර්ගයේ කෙලවර තමයි මේ ක්ෂීණාශ්‍රව කියන தත්ත්වේ පවතින්නේ. එහෙම නැත්නම් එතන ගියාට පස්සේ තමයි කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ විවෘතව දැන් මගේ ආශ්‍රව ක්ෂේරුරයි කියලා. ඉතින් මේ නිසා මේ මහා ශීසයඩෝ ස්වාමීන් වහන්සේ වගේ ඒ ගුරුමේ මේ කාරණා කාරණා දැනගෙන භාවනා ක්‍රමයක් ලෝකෙට ඉදිරිපත් කරපු ඒ 40 50 වගේ දශකවල උන්වහන්සේ සමහර තැනක සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ සතිය නැත්නම් සතිපත්තහණයට එළඹුණා නම් එයා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ ගණයට වැටෙනවා කියන්නේ. මාර්ගස්ත පුද්ගලෙක්. අපි දන්නවා සෝවාන් මාර්ගස්ත පලස්ත, සකදාගාමි මාර්ගස්ත පලස්ත, අනාගාමි මාර්ගස්ත පලස්ත, අරහත් මාර්ගස්ත පලස්ත කියන මේ අට පැදෑරුම් ඇත්තෝ ආවුනේයයි පාවුනේයයි දක්නේයයි අංජලි කරණීයයි. ඒ වගේ මේගොල්ලෝ ගාව සාමිජි ප්‍රතිපන්න උජු ප්‍රතිපන්න ന്യാය ප්‍රතිපන්න ගුණ තියෙනවා. ඉෂා දුර බහැරක ඉඳලා ගෙනක්කමක් පූජා කරන්න වටිනවා. ප්‍රදක්ෂිනා කරන්න වටිනවා. රාජරාජ මහා මාත්‍යයන්ට හදපු ආහාරයක් ඉස්සෙල්ලාම දෙන්න වටිනවා. ආන්නේ ආර්ය පුද්ගල අට දෙනාගේ පළවෙනිම ඉන්න මාර්ගස්ත පුද්ගලයා පිළිබඳ අපේ තේරවාදයේ තියෙන බොහොම හැල හැප්පෙන මතයක්. සමහර විටක අතුවාචාන් වහන්සේලා සඳහන් කරනවා ඊගාවට ඵලයේ ලැබෙන්න ඉස්සල චිත්තක්ෂණ තමයි මාර්ග චිත්තක්ෂණ කියන්නේ. ඒ කියන්නේ ගමන කෙලවර කරන්න ඕන මෙන්නේ. නමුත් ඒක ප්‍රායෝගිකව අර්ථගත කරන කෙනෙක් මාර්ගයට පටන් ගන්න බැරිදලම මාර්ගස්ථයි කියලා කියනවා. ඉතින් එතකොට සමහර වෙලාවකට සඳහන් කරනවා බුද්ධ සම්මංගච්ඡාමි කියපු කෙනක් මාර්ගස්ථයි. සීල ශික්ෂාවට ගිය කරන් මාර්ගස්ථයි. සමාධි ප්‍රඥා ශික්ෂාවට ගිය කරන් මාර්ගස්ථයි. එතකොට මේ සතිය පිහිටවපු කෙනා එයාට හිතා ගන්න පුළුවන් මාර්ගස්ත පුද්ගලෙක් කියලා. ඒ නිසා එවැනි කෙනෙකුට අපි අව탁ෂේය කරන නරකයි. එහෙනම් තමන් කවදා හෝ මේ සංසාර ගමනේදී පෙර නොඇසු නොවිරු විදිහට මේ සතිය මේ කටයුතු කරලා දෙන කෙනෙක් උදව් කරන කෙනෙක් එහෙම නැත්නම් සබ්බකිච්ච සාධාරණෝ හාමච්ඡෝවිය කියලා කියනවා සීල කෘත්‍ය සම්පාදනය කර දෙන්නා වූ මහයමති කෙනෙක් වගේ කෙනෙක් කියලා තේරුම් අරගෙන කොච්චරක් ඒ සතියට තමන් අනුග්‍රහ කරනවාද කොච්චරක් ඒ සතිය තමන්ගේ එකම ගැලවුම් කාර්යය කියලා හිතා ගන්න තන එක තේරෙන්න තේරෙන්න ඒ පුද්ගලයා මේ පළවෙනි ආර්ය පුද්ගලයාගේ ඉඳලා අවසාන ආර්ය පුද්ගලයා දක්වා වූ තියෙන මේ ගමන දිගටම යනවා ඉතින් මේක තේරුම් ගර ගැනීම සඳහාම සරුවච්චන් වහන්සේම වෙනත් ස්ථානයක මේ සතර සතිපට්ඨානේ අඳුනලා දෙන්න ඉස්සර වෙලා සරුවච්චන් වහන්සේ සතිපට්ඨාන හතරේ ಗುಣ ගායනා කරලා සද්ධාව ඇති කර තමයි සතර සතිපට්ඨාන අඳුනලා දෙන්නේ. උන්වහන්සේ මතක් කරනවා සරුවච්චන් වහන්සේ මතක් කරනවා ඒකායනෝ අයං බික්කවේ මග්ගෝ මහන්නේ මේකේ එකම මාර්ගය. සත්තානං විසුද්ධිය. සත්‍යයේ විසුද්ධිය පිණිස මේ කායික මානසික තියෙන ලෙඩ රෝග නැති කර ගන්නට. කාය සුද්ධ කරනට වැඩි මේ හිත සුද්ධ කර ගන්න. දුක්ඛ දෝමන සත්‍යගමයි. මේ මනුස්සය සදා කාලිකෝ පෙරෙන මේ දුක් දොමනස් වලින් කෙලවරක් තකිනේ. ශෝක පරිදේව එඳුම් ගලපු මොලින් අයින් වෙන්න. මා ඥායස අධිකමායේ මේ මාර්ගය මේකයි කියලා තේරුම් ගන්න අවසානිය සක්සල්. කතමේ චත්තාරෝ මොනවද මේ හතර? සත්තාරෝ සතිපට්ඨාන. ඉතින් අපි සමස්තයක් වශයෙන් ලංකාවේ බුද්ධ ධර්ම අරගෙන බැලුවොත් සතිපට්ඨාන දීලා තියෙන තැන ගත්තොත් ඒකේ ඉතින් අර පොත කියවලා වැඳලා පැත්තක තියෙන එක තමයි කරේ. විශේෂයෙන්ම බුද්ධ ජයන්ති කාලේ ඉඳි ඉස්සෙල්ලා ওই මහසිසාරද ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක්ගේ භාවනා ක්‍රමයක් ඉඳි ඉස්සෙල්ලා මෙතන ඉන්න ඕනම කෙනෙක් හොයලා බලන්න තිබිලා තියෙන්නේ සතිපට්ඨාන පොත ධර්ම රත්නේ වශයෙන් අරගෙන වැඳලා පැත්තම්පත් කරලා තියෙන මිසක් ආ මේක කියවලා මේක කරලා බලලා මේක හිතට වද්දා ගන්න ඕනේ කියන එක දැන් කාලේ බෑ කරන්න කෙනෙක් නෑ කියලා දෙන්න කෙනෙක් නෑ කරන්න කෙනෙක් නෑ මේවා කරන්න බෑ මේවා ඊගා බුද්ධ ශාසනයට තමයි තියෙන්නේ කියලා පැත්තක දාලා තිබුණා. ඉතින් ඒක ඒ වගේ තිබුණු මේ මිනිය දාලා පෙට්ටියට ඇන ගහලා අවසාන කෘත්‍ය කරන්න කියන්නේ මරණ අමංගල්‍ය කෘත්‍ය කරන්න ඔන්න වෙන්න තියෙන වෙලාවක තමයි නැන මේකේ මිනියට පණ තියෙනවා මේ මැරිලා නෑ සතිපට්ඨාන කියනක පණ තියෙන එකක් මරන්න බෑ කියලා පණ ආපු අවස්ථාව තමයි අපි මේ ලෝකේ බලලා හතර පස්මා බැලුම් බලලා ඇවිල්ලා තියෙන්නේ. කවුරුත් මං හිතන්නේ නැහැ පිළිගනී කියලා අපිත් මේ පස්මා බැලුම් බලලා ආවද කියලා. ඒත් මට නම් හිතෙනවා. මොකද ලංකාවේ විශේෂම තේරවාදී තියෙන රටවල් තුනෙන් ලංකාවේ අවසාන මහරතන් වහන්සේ හිටපු පන්සලට වඳින එකම රට. අලි දේව මහරහතන් වහන්සේ හිටියයි කියලා දැන් රහතන් වහන්සේලා ඉවරයි පෙට්ටිය දැන ගහලා අවමංගල්‍යය ඉවරයි. විලි ලැජ්ජ නැහැ. විලි ලැජ්ජ නැහැ මේව සතිපට්ඨානේ මරන්න පුළුවන්ද පෙට්ටියට දාලා වහලා දාන්න පුළුවන්ද කියලා එවැනි වෙලාවක තමයි මේ බුද්ධ ජයන්ති පෙරළිය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වෙලාවේදී ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා මේ අනවශ්‍ය රට කලබන මහා පෙරහැර කරන විශාල පිරිසක් ඉන්න වෙලාවේ අවශ්‍ය වූ සතිපට්ඨානය පිහිටවීමට සුළු පිරිසක් උත්සාහයක් ගත්තා. අන්නේ උත්සාහය තමයි මේ වෙනකොට අපි මේ සිවණ පිරිසකට වෙලා භාවනා කරන්න පුළුවන් තැන හැදිලා ඉස්සරහට අවිල්ල තියෙන්නේ. ඒ මේක නෙවෙයි Nissan වනේ නෙවෙයි. ඒකෙදි ඉස්සල්ලාම ඒ පිටරටින් ආපු නැත්නම් ගුරුමෙන් ආපු ස්වාමීන් වහන්සේලා කියලා වහාම ගිහිල්ලා ඒ පණිවිඩය ගත්ත උතුම්වන් වහන්සේ නමක් තමයි අපේ මාගර්ති ඥානරම් ස්වාමීන් වහන්සේ ඒ ශාංශය දැනගෙන තියෙනවා මේ ස්වාමීන් වහන්සේට මේක ක්‍රමේ අහුණා කියලා. එදා ඉඳලා මේ මුළු නිශ්චන් වණේම වරුදු 50ක් ගත වෙලා තියෙනවා. අද වෙනකන් කෙරුවේ එකම දෙයයි සතිපට්ඨාන විතරයි. ඒ නිසා අපි ළඟ බුද්ධ ආගමක් නැහැ. අපිට උත්සාහ කරන බුද්ධ ධර්මයට තනක් දෙන්න. ඉතින් ඒක චීනස්සෝ බලයක් වඩපත් වෙන්නේ කොහොමද? දැන් අපි මේ කරන්නේ සෙල්ලංගයක් හදන පොඩි දරුවෝ වගේනේ අම්මලා තාත්තලා පවුල් කද්දී අපි ඒ වගේ සෙල්ලංගයක් හදලා අපිත් අම්මා වෙනවා අපිත් තාත්තා වෙනවා අපිත් බත් වෙනවා සෙල්ලම් බත් වෙනවා වගේ කරනවා දැන් කවදද අපි ගේ හදලා හරියටම බත් විය දවස කියලා කොට ඒ සීනාසවයි ඒ නිසා මේක හිතට වද්දාගත්ත යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා තීරුම් ගන්න ඕනේ මේකෙන් අපි ප්‍රවාහයට කිට්ටුනා ගලන දොලට කිට්ටු වුණා. මේක දිගට ගියොත් මේ ගඟ කිලින්මේ නිවනටමයි ගලන්නේ. ඒක නිසා මේක පවත්වාගෙන යාම සඳහා මේක චීනාශ්‍රව බලයක් වඩටපත් වෙනකන් මේ සතිය අට පොලක පරිණාමයටපත් වෙනවා. රූපාන්තරයටපත් වෙනවා. හැවහලන අට පාරක්. ඒ නිසා ආරම්භක සතිය පටන් ගන්නකොට දෙන සතිය කී පාරක් වෙනස් වීම වෙනස් වීම විපරිණාමයටපත් වීමපත් වීම සුද්ධ වෙමින් සුද්ධ වෙමින් ඉදිරියට යනවාද කියලා කිව්වොත් ඒ යෝගාවචරයටවත් අමාරුයි සතිය කියන එකට අර්ථකථනයක් දෙන්න. අද දින එක හෙට වෙනකොට වෙනස් වෙනවා. හෙට වෙන එක අනිද්ද වෙනකොට වෙනස් වෙනවා. ඒ කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල සතර සතිපට්ඨානය සතිපට්ඨාන හතර පොලක සඳහන්. කායන පස්සන සතිපට්ඨානේ වේදනානුපස්සන සතිපට්ඨානෙ, චිත්තානුපස්සන සතිපට්ඨානෙ, ධම්මානුපස්සන සතිපට්ඨානෙ. හැටත් අපි චත්තාරෝමේ සතිපට්ඨානා කියලා බුදුජානනාංශයේ මේ ශීනාස්රෝ බලයක් පාඩපත් වීමෙන් මේ පාඩම් පන්ති හතර ඉවර කරලා තියෙනවා. සතිය පිළිබඳව ඉනිමන් තට්ටු හතරක් නැගිනවා. ඊට පස්සේ සතිය ඉන්ද්‍රියක් පාඩපත් වෙනවා. ඊට පස්සේ සතිය බලයක් පාඩපත් වෙනවා. ඊගාට සතිය බොජ්ජංගයක් පාඩපත් වෙනවා. අවසානයේ වශයෙන් සතිය සම්මා සතිය පාඩපත් වෙලා තමයි අපි පළවෙනි මාර්ග ඥාණයටපත් කරන්නේ. ඉතින් ඒක නිසා කෙනෙක් තමාගේ භාවනා පරියන්කෙන් පරියන්කයට පරිමේ සක්මණේ සක්මණට දවසින් දවසට මේ සතිය එnde end end end දියුණු දියුණු පත්වයටපත් කරගත්තේ නැතුව ඒක මේ මැරිච් එකක් වගේ තියාගෙන වැඳ වැඳ හිටියට සතිය දියුණු වෙන්නේ නැහැ සතියෙන් අපිට කෙලස් කැපීමේ දක්ෂතාවය දියුණු වෙන්නේ නැහැ ඒ නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා ඊයේ ගත්ත සතිය අදට පාදමක් කරගෙන අද ඒක ඉහළ මට්ටමකට ගන්නවා. ඒක පාදමක් කරගෙන අනිත් ඊට වෙඩි උස්සන්න ඕන. අන්න ඒ කටයුත්ත කරගෙන කරගෙන යනකොට මේ සතියට සිදුවෙන වෙනස්කම් අනිච්ඡං සතියත් අනිත්‍යයි. උගව දෙනෙක් කියනවා සතිය කියන්නේ මෙන්න මේකයි, ඒක නිට්ටයයි, ඒක සුඛයි, ඒක සුභයි, ඒක ආත්මයි කියලා. ඉතින් ඊට පස්සේ ඒක හම්බුන්නේ නැහැ කියලා අඬනවා. නමුත් හරියටම හුවෙලා දැනගත්ත දවසෙත් තේරෙනවා මේ දැන් අල්ලගත්තේ ඒකේ එක එක මොනක් විතරයි. ඔකේ තව මොනක් තියෙනවා. ඒකේ තව මොනක් තියෙනවා. එnde end end end end මේ සතිය ඒ විපරිණාමයටපත් වෙන හැටි. එහෙම නැත්නම් ඒක දිනුන පවුන තත්ත්වයටපත් වෙන හැටි තේරුම් ගන්න විප්ලවීය මනසක් අවශ්‍යයි. අන්නේ විප්ලවීය මනසට යොන්සමස්කාරය කියලා කියනවා. ඒ ආගමනුකූලව විප්ලවීය මනස පොඩ්ඩක් කොර කරනවා පොඩ්ඩක් අන්තභාග කරනවා ඒක දුර්වල කරනවා ඒ නිසා ආගමනුරූපව සමතේට යනකම් යන්න පුළුවන් දානේ සීල භාවනා වශයෙන් යන්න පුළුවන් නමුත් සමතේ ඉඳලා විපස්සනාට යනකොට ඒ බලන බැල්ම බොහෝම රැඩිකල් වාදී වෙනවා බොහෝම විප්ලවීය බැල්මක් ඇති වෙනවා ඒ නිසා විපස්සනාවට විෂමපස්සනාව කියලා සමහරලාට කියනවා. මෙතෙක් බලපු විදියට බෑබල්ලා ජීවිතේ දිහා බල බැලුවොත් අපි පුරුදු විදියට අහුවෙලා සම්ප්‍රදායට අහුවෙලා ඔය ආගම කර කර ඉඳී. ඒ යටි බලනකොට බුද්ධ ආගමයි අනික ආගම අතර කිසිම වෙනසක් නැහැ. ඔක්කොම මිනිස්සු මත් කරගෙන එතන තැම්පත් කරගෙන ඉන්නවා අපායට බය කරලා ඉදිරි අනාත්මයක් ගැන පෙන්නලා දීගෙන নানা ප්‍රකාර ක්‍රමයකට බැඳගෙන ඉන්නවා. විපස්සනාව කියලා කියන්නේ එතන ගහපුවාම බඩ පිණුමක්. උඩින් ගහන්නේ. එහා පැත්තට ගියාට පස්සේ අර මෙතෙක් කල් කරපු මොකක් කරත් අහුවෙන්නේ. ඒ නිසා ආගම කැමැතිත් නෑ වාගේ මට හිතෙනවා. මේ සතර සතිපට්ඨානේ බල මට්ටමට එහා පැත්තට යනවා දකින්න. ඊට මෙපිට මට්ටමේ තියෙන සත්‍යයක් ගැන හරියට කතා කරනවා නම් කතා කරන්නේ හරියට ඒක ගැන විතරයි. ඉතින් මේ යෝගාවචරය ඇත්තටම මේ Taman ඇති කරගන්න මේ සතිය ගැම්ම, සති ජවය, සති බලය දිනු කරගෙන තමන්ම මෙතෙක් අරගෙන ආපු තමන්ගේ මතිමතාන්තර තමන්ගේ පෞරුෂත්වය තමන්ගේ කර්ම ශක්තිය තමන්ගේ ඇබ්බැහි නැවත සලකා බලන්න කැමැතිද සම්පූර්ණ කුඩු කරලා කෝවේ දාලා රත් කරලා අලුතෙන් අඹන්න වෙනවා ඉතින් උඟ දෙනෙක් කැමැති නැහැ උඟ දෙනෙක් කැමැති නැහැ ඒගොල්ලන් ඕනේ මේ මේ මේ gediya පිටින්ම ගිහලා නිවන් දකින්න මෛත්‍රී උදාහරණ දැක්කට පස්සේ බණ කිව්වට පස්සේ ඕමම සියලු දෙනාම නිවන් දකින්නවා කියලා සාදු කියලා කියනවා. මේ හිල්ලු පෙරලෙන්න බෑ මොනවක් කරන්න කිව්වෙ එහෙම නිවන් දකින්න තමයි කැමැත්තක්. එනවා ඒකට මේ චෛතසිකයක් වශයෙන් පෙන්න මේ සතිය පවා විනාශ වෙනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා සතිය සතිය පිළිබඳව විචනාත්මක පැත්තට වැටෙනවා. අන්න එතෙන්ට යන්න. එතෙන්ට යනකොට හැබැයි සතිපත් තහනේ තාම ඉන්නේ පල්ලයක්. සතිපට්ඨාන දිගේ ගිහිලා ඉස්සරහයි තමයි සතිය. අර විදිය පුදුමාකාර සෙල්ලක්කාරකම් වගේකට එන්න පටන් ගන්නවා. මනුස්ස මනස ඉක්මවනවා. ආතිම අතිමානසික தත්ත්වයකටපත් කරනවා. අන්න ඒ සතිය උප්පත්තියේ ඉඳලා අපි ළඟ තියෙනවා. උප්පත්තියේ ඉඳලම මනුස්සකමේදී මේක තියෙනවා. ඒකේ අර පිටින් වෙයිලා තියෙන කච්චල් ටික පිටින් වැදිලා තියෙන ආගන්තුක කෙලස් ටික කපන්න කපන්න කපන්න මේ ඇතුලේ ඔපේ මේ ඇතුලේ දිදුලන ගතිය පේනකොට මිනිස්සෙක් කියන්නේ මොන තරම් වටින කෙනෙක්ද කියලා හිතෙනවා. ඒ මනුස්සයා මේ හොරෙක් වෙන්න පුළුවන්, කාලකන්ණියෙක් වෙන්න පුළුවන්, කාමීත්‍යාචාරය කරන කෙනෙක් වෙන්න පුළුවන්, මිනිවන්න කෙනෙක්ට ඒ එකකින්වත් අර මනුස්සකම කෙලෙසෙන්නේ නැහැ. ඒ ඔක්කොම සුද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ මිනිස්සෙන්න මේ පුංචි පුංචි දේවල් නිසාද තෝතෝ වරපල කියාගෙන බැනගෙන ගහගෙන ගිහිල්ලා මේ සතිපට්ඨාන වෙලා නැති තරම් අවුලක් ඇති කරන තියෙන ජීවිතේ. ඒ නිසා භාවනා කරන කෙනෙකුටවත් අඩු ගානේ මතක තියාගන්න කරදර කරන්න එපා. පුංචි කළ සලකන්නත් එපා. ඒක පොඩි වැඩක් නෙවෙයි. ඒක නා සතිමත් ඉන්න හැම චිත්තක්ෂණයකම ආර්යයන් මහන්සිය කෙනෙක්ගේ හිත හදා බෙදා ගන්න. ඒ සති චිත්තක්ෂණ දිගට යන්න යන්න යන්න යාට තේරෙනවා මේක උත්සාහ කරුවොත් ගන්න පුළුවන්. අදට වැඩිය හිත ගන්න පුළුවන් කියලා මේ සතිය වැඩෙනවා. ඒ නිසා මේ සතිය කියලා කියන්නේ පැයක බණකින් නිර්වචනය කරන්න පුළුවන් දෙයක් එහෙම නෙවෙයි. කොතනකින් හරි අල්ල ගන්න ඕනේ. අල්ලගෙන ඒකත් එක්ක හැපි හැපි දිගට යනකොට යනකොට ඒක එන්නේ එන්නේ එන්නේ අලුත් දෙයක් බවට වඩා තියුණු ආයුධයක් බවට වඩා හුරු බුහුටි ආයුධයක් විදිහට වඩා සුකනම්ය ආයුධයක් බවට වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මයේ මමයා කියලා එකෙක් කියනවනම් මගේ වෙන හැටි නෙවෙයි අනික් කෙනාගේ හිත වෙන්නේ. ඒ නිසා සතියම තමයි. ඒකේ මොකද්ද සතිපට්ඨාන ආදී සමීකරණය චිත්ත ඥානක සර්වචන්සිට පේනවා. නමුත් එක එකන එක එකන දවසින් දවස දවසින් දවස දියුණු කරගෙන යන ක්‍රමවේදේ ගුණාත්මේ සහ ප්‍රමාණාත්මේ බැලුවොත් ඒක හරිම විචිත්‍රයි. ඒක නිසා කවුරු ඒක උපයගත්තත් පොතක් කියන තරම් වටිනවා. හැම කෙනාට මුරගාලා කියන්න හිතෙනවා අයියෝ මේකෙන් මට ඇතිවෙච්ච වෙනස කියලා නිම කරන්න බෑ කියලා. මුළු ත්‍රිපිටකයේ පුරාම තියෙන්නේ අඬගාලා කියන શબ્දේ තමයි. මුළු හැම සූත්‍රයකමගේ ඒකට පත්වෙච්ච කෙනා කියනවා මට වෙච්ච දේ. මේ බුදුහාමුදුරුවෝ දකපු නිසා මට වෙච්ච දේ. ධර්මයේ හාපු නිසා මට වෙච්ච දේ. සංඝයා සමාද සංඝයා වැළඳපු නිසා මට වෙච්ච දේ. සීලයක් සමාදන් වෙච්ච නිසා මට වෙච්ච දේ කියලා කිව්වහම දෙන්නේගේ සමාන නැහැ. ඒක පුදුම සාහිත්‍යයක් ලෝකෙදී. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ මේ කියන ක්ෂීණාශ්ව බලයට අපි දැනටම තත්පොත් තියලා ඉවරයි. සංකීර්ණකට ගාලා ඉවරයි. අපි මේකට කොක්ක ගහගෙන ඉවරයි. දැන් තියෙන්නේ හලන්න නැතුව, හැලෙන්න නැතුව මේක දිගේ පාත්තගෙන යන්නේ. ඉතින් ඒ නිසා මට හිතුණා සතිය කියන එක නිර්වචනය කරන්න බෑ කියලා මමම කිව්වත් මේ අපේ සම්ප්‍රදාන කුල අටුවාව එහෙම නැත්නම් සතිපට්ඨාන දෙන අර්ථ කතාවේ තියෙන දැනෙන් පටන් අරගන්න කියලා. ඒකට මම හිතනවා අපි දැන් දවස් 3-4 භාවනා කරපු අය නිසා යම් ප්‍රමාණික සුතුමේ ඥානෙ තියෙනවා යම් ප්‍රමාණික අත්දැකීම් තියෙනවා. මේ කියන එකත් එක්ක බලනකොට අපිට කොච්චරක් අපි සපේලා උත්තර දෙන්න පුළුවන්. තමන්ගේ චර්යාවෙන්ම අපදානයෙන්ම සාක්ෂි වෙන්න පුළුවන් කොච්චරක් තියෙනවද කියන එක අනිවාර්යයෙන්ම මම හිතනවා ධෛර්යයක් වෙයි කියලා. ඒ නිසා අටුවාචාර්යන් වහන්සේගේ සම්ප්‍රදායක් තියෙනවා. මම මේ දීර්ෂියක් සම්ප්‍රදාය ගරු කරනවා හෝ සම්ප්‍රදාය විතරයි කියන හදනව නෙවෙයි. හැම චෛතසිකයක්ම හඳුන්වා දෙන ක්‍රමයක් තියෙනවා අනිත්‍යයිසිකේ වෙන් කරලා. ඒකට කියන්නේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන ක්‍රමය කියලා. හැම රූප ධර්මයක්ම තව එකකින් වෙනස්. අන්නේ වෙනස් වීමේදී එකම රාමුවකට දාලා තමයි මේ තීරු හතරක රාමුවකට දාලා තමයි පෙන්වන්නේ. ඒ නිසා සතිය අනිකුත් චෛතසික එක බලනකොට පෙන්වන්නා පෙන්වන්නේ අපිලාපන ලක්ෂණා සති. සතියේ තියෙන්නේ පොලාපනින් නැති ගතිය. පිලාපන ලක්ෂණයි කියලා කියන්නේ වැඩිච්චාම රබර් බෝලයක් බිම උඩ පැන පැන පැන පැන පැන යනවා. එහෙම නැත්නම් පොරොප්ප ගෑල්ලක් වතුරට දැම්මම ඒක වතුරේ නලිය නලිය උඩ පැත්තේ යනවා. ලබු කබලක් දැම්මොත් ඍජු ෆෝම් කැලලක් දැම්මොත් වතුර දිගේ වතුරත් එක්ක උඩ පැන පැන පැන යනවා. ඒකට කියනවා පොළාපයින්නවා කියලා. නමුත් ඊට සාපේක්ෂව ගලක් හෝ යකඩ කැලලක් දැම්මොත් වැඩිච්ච තැනම ඒක කිඳා බහැලා ගලකද සම්පූර්ණ විවරකම් පල්ලයට බයිනකම් වලක් කරන කාටවත් බෑ. ඒක නිසා පොළාපඩින ලක්ෂණය පෙන්නලා ඒකේ අනෙක් පැත්ත සතිය කියනවා. අරමුණෙන් අරමුණට පැටපැන යන එක තමයි පොළාපනි ලක්ෂණය පුත්තක්ෂණ ලක්ෂණය කාම ලෝකේ කියන්නේ ඒකයි. රූප එකක් බැලුවට මදි තව රූපයක් බලන්න ඕන. ඒක මදි තව එකෙන් රූප වාහිනී හදාගෙන ඉන්නවා අපි. සද්දයක් ඇහුවට මදි තව සද්ද අහන්න ඕන. ඒ වගේ සද්ද වාහිනී හදාගෙන ඉන්නවා. ඊට පස්සේ ගඳ নানা ප්‍රකාර ගඳ සුවඳ අපිට අවශ්‍යයි. ඊට පස්සේ රස උදේට කරාසියක්, දවල්ට කරාසියක්, රාත්‍රීට කරාසියක්, ගිලම්පතේ කරාසියක් ඉස්සරහ කැමති එක රසයක්, චීනට එක රසයක්, ඉන්දියානු කාරට එක රසයක්, තම්බිට එක රසයක්. එක එක හෝටල් හදාගෙන වැඩිම රසමසවුලු කවිල්ල කවිල්ල ඉන්නක නාන. ඊට පස්සේ මේ පස්සට විල්ලුද જાති. කොට්ට මෙට්ට ඇඳ ඇතිරි අන්නම් මනම් හදන එකේ කිල්ලෝ රක්මනේ. කොයි එක දුන්නත් මදි. ඊට වැඩි එකක් ඕනේ හෙට. නිසා අපේ පැත්තේ කතාවක් තියෙනවා බඩට ලුණු කැල්ල පස්සට විල්ලුද කියලා. බඩේ මොකුත් නැහැ හැබැයි පස්සට විල්ලුද නම් බොහොම ජයයට තියෙනවනේ. ඒකට පුදුමාකාර ඉල්ලුමක් තියෙනවා. ඒක හිතට එන වල්බూరు අදහස් කිලෝරක්. අපි කියනකොට නිදහස් චින්තනය කියනකොට කියන්නේ වල්බూరు නිදහස කියලා. පැන පැන පැන පැන පැන පැන යනවා. නිකමට බලන්න පැන යන ගමනේ පොත්ත බීමක් කියලා බලන්න අමු පිස්සු අඳුරෙක් මේක ඇතුලේ ඉන්නේ. පණින තැන කොහෙද කියලාවත් දන්නේ බලන් ඉසල පැනලා ඉවරයි. ආන්න මේකට කියනවා පොළාපයින් ලක්ෂණය කියලා. ඒ වෙනුවට මොකක් හරි අරමුණකට වැදිලා අරමුණත් එක්කම කිඳා බහින ගතිය ඒක අනිත් පැත්ත. ඒක නිසා යම් වෙලාවක හිත අසතිමත් නම් ඒකට කාම ගුණයන්ගෙන් ගැට වෙන කාම ඡන්දේ හිටිනවා. යම් වෙලාවක සතිය ආවනම් ඒක ඒ කාර්මුණට බහැලා හිත ඒකාග්‍ර වෙනවා. එහෙම නැත්නම් ඒකෝදි භාවයටපත් වෙනවා. ඒ නිසා කාමච්ඡන්දේ කියන නීවරණයට සතියෙන් දෙන උත්තරේ තමයි නන්නතර අරමුණල දුවන හිත මොකක් හරි එක අරමුණක නැවත නැවතත් යොදවන. ඉතින් මේ අරමුණ පිළිබඳව ඒක මේකට අදාළ නෑ. නමුත් බහුසුත භාවය පිළිබඳව කතා කරනවා නම් ඒක Tamanට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක් වෙන්න ඕන උදාසීන අරමුණක් වෙන්න. බහුල සුබල සුලභ අරමුණක් වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් අපිට දීලා තියෙන හුස්ම ජීවත් වෙන කයකට හුස්ම නැතුව ඉන්නම බෑ. අන්තික අත් දකින්න පුළුවන්. ඒ වගේම නොමිලේ ලැබේ. ඒක නිසා කියනවා නන්නත්තර අරමුණු වල දුවද්දී ඒ ඒකෙන් බය වෙන්න බෑ. ඒක තමයි අපේ සහජේ. මේ හුස්මටම නැවත නැතිව ගන්න පුළුවන්. ආනාන්‍ය ප්‍රයත්න දක්ගෙන සති පිටුනයි. ඇවිදිනකොට අපි රූප බලනවා, ශබ්ද අහනවා, වටපිට බලනවා, කතා කර කර යනවා, নানা ආකාර දේවල් කරද්දී ඇවිදින බව දන්නවනේ. මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ. ඇවිදින බව දන්න ඔච්චරයි සතිය කියන්නේ. ඒක නිසා පොලාපණිය ලක්ෂණය දන්න කෙනාට විතරයි අපිලාපන ලක්ෂණය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිලාපන ලක්ෂණයට අනුග්‍රහ කරන්න පුළුවන් වෙනවා. යමක බහැගත්තා පස්සේ ඒක දිගේම ඒ ඉදියව්වේ හෝ ඒ අරමුණේ හෝ රූප ආරම්මණය හෝ නාම අරමුණක හෝ දිගට පාත් ගන්න පුළුවන් නම් අපි ඒක හික්මීමක් කියලා කියනවා. කකා කකා දිගට යන එකයි තියෙන්නේ. ඒකට කියනවා අපිලාපන ලක්ෂණ සති. එතකොට යම් අරමුණක දිගට පවතිනවා නම් ඒ අරමුණ පිළිබඳව සම්මෝසාවක් නෑ මම ඉන්නේ රූපයකද සද්දයකද ඉඳගෙනද හිටගෙනද ආස්වාසේද ප්‍රස්වාසේද වමද දකුණද නෑ මං ඉන්නේ වමේ අසම්මෝසාවක් නෑ ඒ නිසා අසම්මෝස රසය දන්න මම දැන් මේ කතා කරන දැන් වම මම වම දිනනවා වම කියලා මෙහෙ කරා මට හොඳට පොළවේ තද ගතිය වැටුණා. එච්චර ගතිය කියලා. ඊට පස්සේ දකුණ. එතකොට කියනවා මම දැන් කතා කරන්න දෙන දකුණ කියන්නේ. මම දකුණ කියලා මෙන්න කියලා මෙන්න දකුණ. එතකොට වමෙන් දකුණ වෙන් වෙන්නේ කොහොමද කියලා කිව්වනම් ආරම්භක යෝගාචර 100 100ක්ම ලකුණු හම්බ වෙනවා. නමුත් මේ යෝගාවචර මේ කතා කරන්න දන්නේ මොකද්ද කියලා නම් කරන්නේ නැතුව ඒකට මෙනෙහි කිරීමකින් තොරව හිත ගියාද මෙනෙහි කිරීමේ යුතුය හිත ගියාද නොකියා ඒකේ ගැටි ලකුණු කියන්නේ නැතුව පැටහිච්ච දේ කියන්නේ නැත්නම් අහන එකන සම්මෝසාවටපත් වෙනවා. නඩුව ඇහෙන්නේ නැහැ. නඩුවට නෙමෙයි මේ සාක්ෂි කතා කරන්නේ මොනවදෝ බයිලා වගේක් කියන. මං ඊයේ රැයට පතෝල කෑවේ ඒකට ලුණු මැදි වුණා මට බඩ ගියා මම ඉඳගෙන හිටු බඩ ගොජ ගොජ ගෑ ඕන කමටහන් සූත්‍ර කරනවා. ඊයේ බල්ලයි කතා. මේ කතා කරන්නේ අහවල් දෙයද කියලා පසුබිමට සාපේක්ෂව කතා කරන්නේ බෑ. එහෙම නැත්නම් සම්මෝසාවක් නැති වෙන විදිහට තව කෙනෙක් අහගෙන ඉන්නේ මම මට තිබුණ තොරතුරු එයා ළඟ නැහැනේ. එයාට තේරෙන්නේ නැහැ කියන දේ. අද සාමාන්‍ය රේඩියෝ එකට හුම්කන් දීලා බලන්න රැස්වීමට කියලා බලන්න අංජ බජල් ලෝකයක් තියෙනවා. මෙච්චර තොරතුරු තාක්ෂණයේ දිනු වෙච්ච ලෝකේ මිනිස්සයා මෙච්චර පැටජිච්ච යුගයක් මානව ඉතිහාසෙම නැහැ. මොනවා කියනවද දන්නේ නැහැ කියන්න සීබුද්ධියෙන් කියන්නේත් නැහැ අහන්න සීබුද්ධියෙන් අහන්නෙත් නැහැ. ඉතින් මේකේ සාධාරණ ඉෂ්ට වෙන්නේ වැඩි ගන්න පිස්සන් කොටුවට යන්නේ. ඇත්ත කතා කරන මිනිහා පිස්සෙක් වෙනවා. පිස්සු විතරන තෑගි දෙමින් අම්බුකාර දෙමින් මේ මිනිස්සු මේ ලෝකෙ විස්සන් කොටුවක් කරගෙන තියෙනවා. සර්වචනාජ හරියටම පෙන්ලා දුන්නා. යමක් කියනකොට පසුබිමට සාපේක්ෂව කියන්නේ ඒකට කියන යථා භූත ඥානය කියලා. ඇති දේ ඇති හැටියට කියන්නේ. මම මේ කතා කරන්න හදන්නේ සද්දයක් ඇහෙන එක. මම මේ කතා කරන දේ මට අපේ හිතවිල්ලක් ගැන. මට කතා කරන දේ මම මෙන්න රස වේදනාවක් ගැන. ඒ නැත්නම් මම මේ කතා කරන්නේ මගේ ආස්වාසිය ගැන. ආන්නේ මාත්‍රකාව හඳුල්ලා දෙන්නේ නැතුව අපි මොන කතාවක ඉවත් අහන්නේ එකනරේ පසුම ලැබෙන්නේ නැහැ නිසා මේ කතා කරන දේ සම්මෝසාවකින් තොරව අසම්මෝස රතේ තේරෙන්නේ. ඒකට හොඳටම වෙන දේ තමයි කතාව අඩු වෙනවා. කියනවා නම් ෂෝට් ඇන්ඩ් ස්වීට් කතා කරන්න ඉවරයි. අනෙක් ඔක්කොම වැටෙනවා සම්පප්පලාපවල. ඉතින් අදාළ නැහැ. ඔහේ කතා කරපේ. දෙමලිච්චෝ කට්ටියක් කරනවා වගේ කතරන්චෝ කුචු කුචු කුචු කුචු කුචු කුචු කුචු කර උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා. තොරියව රැණක් කරනකොටත් බලනවා. හ්ම් හ්ම් හා හ්ම් හ්ම් කි උමාදෝ ඇතුලේ කතාවක් කරනවා. ඉතින් අපිට ඔක්කොම සම්පප්පලා මොකද අපේ විලාවාදාව තේරෙන්නේ නැහැ. මේක විලා තියෙන මේ සිංහලේ තේරුණත් මාත්‍රකාවක් දැනගන්න මොකටද ආවේ කියලා හරි අහුවොත් දෙන උත්තර ආපුවාම සෝරි කියලා හිතෙනවා. ඒ අමාරුවේ හම්බ වෙනවා. ඒ හම්බ වෙන පස්සේ අය ආවේ කියොත් නේ නිකන් ආව. බලලා යන්නා. යන්දා සමහරවිට අනේ සංස පොඩ්ඩක් තව කාරණාවක් දෙමි. ආවනම් කාරණාව ඉෂ්ට කරගනිමු. කවදාවත් නැහැ. කවදාවත් නැහැ. ඉතින් කමඨාන් සුද්ධ කිරීමේදී මේ සම්මෝත රසයට හුතු උත්තරයක් දෙනවා. කරුණාකර මෙන්න මේක ආමුට දාලා කතා කරන්න. මොකක් ගැනද මේ කතා කරන්නේ කියන්නේ? ඒක තමයි හිත මෙහෙවලාද නැත්නම් ඉබේ ආවද කියන්නේ මොනද වැටුනේ. උන්නේ කාරණා තුන කියන්න පුළුවන් නම් අපිට කියදේ කොහොම සත්‍ය පාඩමේ දැස ගැනීමක් වෙලා තියෙනවා. ඒකට මහසි සාඩු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. අපි ගලකට රබර් බෝලකින් ගැහුවොත් ඒක පොළාපයින් ගතිය තියෙනවා. ඒ වෙනුවට අසබුදු කරපු තැනට හිල්ලෙන් දමලා යනොත් කාගෙන යන ගතිය තියෙනවා. එතකොට ඒක පොළාපනින්නේ නැහැ. ආන්නේ වගේ අරමුණට ගියා නම් අපි ලාපන ලක් කරනවා. ඊට පස්සේ මේ අරමුණ අර පොළාපහින අරමුණ වගේ මේ කාගෙන බහිනවා නම් ඒ අරමුණ බැහැගෙන යනකොට වැටහෙන දේ, තේරෙන දේ නිවන නෙවෙයි. හැබැයි සංනිවේදනය හරියන්න සම්මෝසකසේ නැති වෙන්නේ ඒක කියන්න පුළුවන් වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අපේ ජීවිතේ ඇත්තෙම නැති දෙයක්. මේ භාවනාදී විතරයි සිද්ධ වෙන්නේ. නිසා කතා කරන දේ පසුබිමට සාපේක්ෂව කතා කරන්න පටන් අරගන්න එක මේ කමඨාන් සුද්ධ කිරීමෙන් විතරමයි වෙන්නේ. මේ භාවනා කරාට වෙන්නේ නැහැ, බණ ඇහුවට වෙන්නේ නැහැ, දන් පූජා කරුවට වෙන්නේ නැහැ, සීල් දැක්කට වෙන්නේ නැහැ, මල් පූජා කරාට වෙන්නේ නැහැ. එනිසා ඒකෙන් තේරෙනවා මේ මිනිස්සු જાති හතර දෙනෙක් ඉන්නවා. සමහර හොඳට භාවනා කරලා පිච්චිදී බොහෝම ලස්සන කියනවා. එයාට දවස් දෙකයි තුනයි භාවනා කරන්න ඕනේ. එයාට තේරෙනවා කාරණාව. ආයෝන්නේ නැහැ කමටහන් සෝන. තව කට්ටියක් ඉන්නවා භාවනා ඇත්තටම අවංකව කරනවා. කියන්න ඕනේ දන්නේ ඉතින් එතකොට ඒ කෙනාට අනිවාර්යයෙන්ම කියලා දෙන්න ඕනේ කොච්චර වයසට ගියත් කොච්චර උගත් කරන්න තිබුණත් කොච්චර පොසත් වුණත් මේක පොඩ්ඩක් බලලා කියන්න. ඒක මේ පසුගිය අවුරුදු 50 60 පුදුමාකාර විදිහට දිනු වෙලා තියෙනවා ඕනේ නම් ඊට පස්සේ කට්ටියක් ඉන්න කවදාවත් භාවනා කරන්නේ අර පොතේ මේ පොතේ කරුණු ගණන්ලා කියන්න පටන් ගන්නවා කන රත් වෙන දෙකක් ගහලා එලවන්න ඕනේ මොකද මේ භාවනා මැදත්තර කෙලෙසෙනවා අර පොතේ තියෙන දේවල් මේ පොතේ තියෙන දේවල් මෙහෙමයි මෙහෙමයි අරෙමයි මෙහෙමයි කියලා මෙතෙන් දැවිලා පුරකාරන්තොට වුණා නැතිවන්තම් කතා හරියටම අල්ලනවා. අල්ලලා කියන්නේ කරුණා කරලා මේ මේ මේ වෙන මේක මේ උසාවියේ රිවිල් නඩුව අහන්න ඔය අපරාධ නඩුව අහන්න උසාවියට කියලා කතා කරගන්න. මේ උසාවිය ඌ ඇහෙන්නේ නැහැ. එලවන්න. තව જાතියක් කියනවා භාවනා කරන්නෙත් නැහැ, කමටහන් දෙන්නෙත් නැහැ. මේ මිසුගෙන් කොහොමඩක්වත් අපිට කරදරයක් නැහැ. එන්නේ නැහැ නේ අපි මේ කතා කරන්නේ හොඳට භාවනා කරලා ඒක කියාගන්න බැරි කෙනාට අත්තරක් දෙන්න හදනවා. මෙන්න මේකයි කියන්න ඕන තමයි කතා කරන අරමුණ නම කියන්නේ. ඒ අරමුණ ඉබේ ආපේ එකක්ද මෙනෙහි කරපු එකක්ද කියන්නේ. ඒ අරමුණ අනිත්‍යව වෙන් කළ අඳුනගත්තේ කොහොමද කියන්නේ. ඉවරයි. එතකොට අසම්මෝසාවක් තියෙනවා. එතකොට අපි කියන හැම දෙයකම මොකක් හරි පසුබිමක් තියෙනවා. එතකොට විෂයාවේ මුඛ භාව පච්චපට්ඨාන කියලා මොකක් ගැඹුරු කාරණාවක් තියෙනවා. අරමුණු ලක්ෂයක් තිබ්බත් මෙන්න මේ අරමුණටයි මම මේ කතා කරන්නේ කියලා අරමුණු ඔක්කොම අවචාවට ලක් කරලා මේ කතා කරන අරමුණට කෙලින්ම අවධානය යොමු කරනවා අසන්න දෙසා කියන්නේ. තරම් කතා කරන විශේෂයට කෙලින්ම අභිමුඛ වෙනවා. මේ විෂයාභිමුඛ භාවනේ අපි මෙහෙන් බලන්නේ මෙහි තියෙන එකක් ගැන කියනවා. මේ නෑ මේ කියන්නේත් ඒකමයි අරමුණු කරන්නේත් ඒකමයි අහන්නේ කරාත් ඒකමයි. ඒ විෂයාභිමුඛ භාව නැත්තම් යා මේ නම් කරන්නේ මොකක්ද එකකින් කතා කරන්නේ එකක් ගැන. ඉතින් මේක තමයි ඇත්තටම මනුෂ්‍යයාගේ මේ ප්‍රඥාවට ගොඩාක් අදාළ වෙන දේ. අරමුණු කවම දාකවත් හිතට එකක් එන වෙලාවක් ඇත්තේම නැහැ. ලක්ෂ කෝටි ගණක් අරමුණු වෙනවා. ඒ අරමුණු එකෙන් කොයි එකද අල්ලන්නේ? මම මේ කතා කරන්න හදන්නේ අන්න ඒක ගැනයි කියලා. මම දෙන්න නිදර්ශන තමයි පොඩි උන්ට ඉස්සර අපේ කාලේ නම් මේ රංකිරිකට ගන්න වෙලාවක් නැහැ. ඉඳුල්කට ගන්න වෙලාවක් කියලා එකක් තියෙනවා. පොඩි කාවටේට ඌ ආස කරන ඔක්කොම ගෙනත් තියලා පොඩි එකා මැදින් තියෙන ඉඳපු ගාවම. ඌ මොනවද ඉස්සෙල්ලම ගන්න කියලා බලනවා. පාට පිටියක් තියෙනවා, කවට පිටියක් තියෙනවා, රස කැවිසිකක් තියෙනවා, පොතක් තියෙනවා, පෑනක් තියෙනවා, පැලික ටිකක් ගෙනත් තියෙනවා. ඌට වටේ තියෙන මැද තිබ්බ ගමන් ඌ මොකක්ද අල්ලන්නේ? අම්මා දන්න එකක් අල්ලන්නේත් නෑ, ඌ දන්න එකක් අල්ලන්නේත් නෑ. අල්ලන දේ මොකක්ද දන්නේ? අපේ හිත ඊට හපක්. අරමුණු ලක්ෂ කෝටි ගණන් දුන්නාට පස්සේ කොයි අරමුණ ගණියේද කියලා මොනම කෙනෙකුටවත් කියන්න බෑ. Tamanටවත් කියන්න බෑ. ඉතින් අන්නේ ලක්ෂයක් අරමුණ මැද මම දැන් මේ කතා කරන්නේ මේකයි කියන එක අපේ කර්මානුරූපව අපේ මෙහෙවීමක් තියෙන එතන. අපේ රුචි අරුචිකම් අනුව තීරීමක් තියෙන එතන. අපේ ඇබ්බැහි අනුව තීරීමක් තියෙන්නේ. අපිට පේන්නේ අරමුණ විතරයි. නමුත් අරමුණු කෝටියක් තියෙදි මේ එකක් තෝරලා තියෙනවා. අන්නේ අරමුණ දැන් මේ මූණ දාලා තියෙන අරමුණ මේකයි කියලා ඒක විස්තර කරනකොට භාවනා කරනකොට පේනවා මම ආනාපාන දිහා බලනකොට හැබැයි මට සද්දත් ඇහෙනවා වේදනක් තියෙනවා හිතවිලිත් තියෙනවා ඒකට පැහැදිලිව කියතයි මගේ මූල කර්මත්තානේ ආනාපාන නැත්තම් හුස්ම මම හුස්ම බලාගෙන ඉන්න මට හුස්ම පේනවා ඒකට මට සද්ද තියෙනවා වේදනක් තියෙනවා හිතවිලි තියෙනවා නමුත් මට ඒකෙන් කලබලයක් නැහැ එදාට තමයි මේ යෝගාවචර තේරුම් ගන්නෙ එක අරමුණකට හිත දානවා කියලා අපි සාමාන්‍ය සමති විස්තර කරනකොට සමාධි විස්තර කරනකොට අර සතියේ දක්ෂකම විස්තර කරනකොට කිව්වට කවදාකවත් මේ ජීවිතේ කිසිම චිත්තක්ෂණයක ඒක අරමුණක හිටින්නේ නැහැ. අරමුණු රාශියක් තියදී කොයි අරමුණද ප්‍රධාන වෙන්නේ කියන එකයි වැඩි චිත්‍රපටියක් නැත්නම් නාටකමක් අන්තකොට කොයි එකනද ප්‍රධාන නළුවා දරුවෝ ගොඩක් ඉන්නවා වේදිකාවේ. අපි හිතුව ප්‍රධාන නළුවට විතරක් එලියක් ගහගෙන ටෝච්චක් ගහගෙන ඉන්නයි කිය. එයා කොහෙද ගියත් ඒ ටෝච් එක වදිනවා වගේ. අපිට සද්ද ඇහෙනකොටත් ආනපාන බලන්න පුළුවන් දෙබැරිද? හිතවිල්ලක් තියෙනකොටත් ආනපාන බලන්න පුළුවන් දෙබැරිද? වේදනාවක් තියෙනකොටත් ආනපාන බලන්න පුළුවන් දෙබැරිද කියලා. මම මේ බලන්නේ ආනපානේ වෙන්ච ගොඩාක් තියෙනවා. ඉතින් උංගුවේ දෙනෙක් ඉන්නවා කවදා හරි මම භාවනා කරනවා මට හිතවිලි නැති දවස එනකම්. එහෙම නැත්නම් හද්ද නැති තැනක් වෙනකම් බලائیں. වේදනාවක් නැති තැනක් වෙනකම් බලائیں. ඉතින් මේ කවදාකවත් වෙනවා මේ වතුරේ තෙත ගතිය නැති වෙනවා කියන එකක් වෙන්නේ නැහැ නේ වතුර කියන්නේ තෙත ගතිය තමයි. මේ ලක්ෂයක් තියෙද්දි එකට යොමු කරවීමේ ශක්තිය ස්වච්ඡන්දය කිසිම සතෙකුට නැති තරම් පරිණාමයේ මනුස්සයට ලැබිලා තියෙනවා. අරමුණු රාශියක් දීලා තියෙද්දි අවශ්‍ය අරමුණට හිත යොමු කරගන්න පුළුවන් මෙහෙවීමකින්. එහෙම නැත්නම් තමයි කර්ම ශක්තිය ඇදලා යනවා. ඒකෙදී බුරුම ස්වාමීන් වහන්සේ කියනවා අපේ ගෙවල් වල තියෙන සමාල්ලාට ඔය කණ්ඩායම් ෆොටෝ, group photos. ඒ මුළු කණ්ඩායම අපි දන්නේ එකනයි ඉන්නේ. අපේ මාමාට ලෝකප්පච්චයරි නැන්දම් හරි ඉන්නවා ඒක. ඉතින් ෆොටෝ එක පිටියේ ගහලා තිබ්බම අපි බලනකොට අපිට පේන්නේ අපේ නෑ විතරයි. අනිත් ඒවා හිතියට අපිට හිතවදින්නේ නෑ. ඒ නෑ නිසා තමයි අපි පිටි ඊළඟ ඉන්නේ ඒක. ඒ වගේ භාවනා කරනකොට පේන මේ සියල්ලෙන් කොයි එකද තමන් අහුලන්නේ? ඒ අහුලන එක මධ්‍යස්ථ අරමුණක් වෙනවනම් කෙලෙස් අඩුයි. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක් වෙනවනම් ඒක දිගින් දිගට තමන්ට උදව් කරනවා. නොමිලේ වගේ ලැපෙන අරමුණක් වෙනවනම් ඒ යෝගාවචරයට ආය හොයාගෙන යන්න ඕන කමක් නැහැ. නමුත් එවැනි අරමුණු නීරසයි. එවැනි අරමුණු ඒකාකාරී. ඒ අරමුණේ හිත තියාගෙන ඉන්නකොට කම්මැලි ගතියක් එනවා. එපා වෙන ගතියක් එනවා. ඉතින් ඒ නිසා යෝගාවචරය කරන්නේ අර අරමුණේ ඉන්න පුළුවන්කම තිබුණත් මේක දන්නේ නැති නිසා අරමුණු මාරු කරන පැත්තකට යනවා. එතකොට අපි චපල භාවයකට වැටෙනවා. මේකත් එක දිවිසගත්තට මේ ගෑණි බැඳකට අල්ලපු ගෑණිත් එක්ක ඉන්නේ. වහංගලා කරත හැකි ටික කාලයක් යනකම්. පන්තිවල බලනකොට අහුණාට පස්සේ නීතියත් කැඩිලා, අවුලක් කිහිල්ලා, ලෙඩ රෝගත් හැදිලා මහා අවුලක් වෙනවා. අන්න ඒ වගේ අපි ගිවිසගත් අරමුණක් තියෙන කෙනාට යෝගාවචරය කියනවා. පුත්තජන ජීවිතේ ගිවිසගත් අරමුණකුත් නැහැ. කොහේ යනවද හොයන්න බෑ. ඒ නිසා අරමුණට ගිවිස ගැනීම හොඳයි. ජීවිතගත අරමුණට නැවත නැවත හිත යොදන්න පුළුවන් නම් එතකොට ඒ අරමුණටම බොහෝ වේලාවක් හිත පවත්වන්න පුළුවන්කම අරමුණත් එක්ක සුහද වෙන ගතිය, ආපාත වෙන ගතිය, මුලිච්ච වෙන ගතිය වැඩි වෙනවා නම් එතකොට යෝගාචරයට මට අවශ්‍ය විශේෂයට අභිමුඛ වෙන්න පුළුවන් ගතිය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. එන්නේ ඒක වැඩි වෙන්න කරුණු දෙකක් බලපාන. මොකද්ද? තමන්ගේ තෝරගත් අරමුණට මුලිච්ච වෙච්ච වෙලාවේ සම්පාත වෙච්ච වෙලාවේ හිත ඉදිච්චිලාදී අරමුණේ පුළුවන් තරම් තොරතුරු අහුලා ගන්න. මම බලන්නේ ආනාපානේ නම් ආනාපානේ තියෙන වෙලාවේදී ඒක පුළුවන් තරම් තොරතුරු අහුලා ගන්න. එතන තමයි පිබ්බීම හැකිලි බලනවා නම් ඒක හැම වෙලාවෙම ඉන්නේ නැහැ. ආපු වෙලාවේ වහවහ තොරතුරු ටික ගන්නවා. ඒ විදිහට හැම වෙලාවෙම පයට හිත යන්නේ නැහැ. අභිමුඛ වෙච්ච වෙලාව දැනගෙන ඒ වෙලාවේ තොරතුරු ටික ගන්නවා නම් ඒ තොරතුරත් එක්ක තමයි සමීප භාවයක් ඇති වෙනවා. තොරතුරු වැඩි වෙන්න වැඩි වෙන්න නැවත ඒක මුලිච්ච කරගන්න හැටි ඉදිරියට යනට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඒ අරමුණ මුලිච්ච උනත් ඒ තොරතුරු ගැනීම විතක්කේ යොදන්නේ නැත්තම් ඊනයිති යෝගාවචරයා ක්ෂණ සම්පත්‍ය පන්නගත කෙනෙක් වෙනවා. අවස්ථ ලැබුණාට අවස්ථාව අරගෙන නැහැ. ඒක සඳහා මෙනෙහි කිරීම දෙවෙනි එක. ඇත්තටම අනිත් පැත්තට යනවා. මෙනෙහි කිරීම තමයි ඒක. මට ඕනේ අරමුණ ආවනේ ඒක මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ළඟ තියා ගන්නවා. ඊට පස්සේ ඒක විචාර බුද්ධිය දාලා බලනවා. ඒ අරමුණ ඉස්සරහියට මට කොහොමද වැටෙන්නේ? මම දන්නේ කොහොමද කියලා අර විශ්ය අභිමුඛ වෙච්ච වෙලාවේ ඒ තොරතුරු ටික ලබා ගන්නවා කියන එක කලදුතු කල වැල ගිය ගම් කියලා කතාවක් තියෙනවා. ඒක අපේ ලොකු සාන්ත ලියනවා ගොඩගොවියෙක්. ගොඩගොවිතං කරන හේන් ගොවියෙක්. වැස්සෙන වෙලාවේ ජහට ලෑස්තිල එක හාගන්න එපා. මඩගොතන වගේ වතුර හරවන්න බෑනේ. ඒ නිසා වැස්සෙන වෙලාවේ ඒක කරන්නේ නැතුව අනේ වෙලාව හරක් හිටියේ නෑ, නගුල තිබුණේ නෑ, මට වැඩ තිබුණා කියලා කිව්වට ඕන වෙලාවට වහින්නේ නෑ. වහින වෙලාවේ සීගන් සීගන් කියලා ඒක ලබා ගන්න. යෝගාචරක මේ සැදී පැහැදී තියෙන ගතියෙන් පේන කොච්චර අප්‍රමාදද. එහෙම නැත්නම් යෝගාචරය පෙරහැර යන්න ඇරලා දැන් බලන්න ඉන්න කෙනෙක් වෙනවා. පහුවෙනකොට තේරෙනවා තමයි මේ ඉස්සරහින් යන වෙලාවේ පෙරහැර බලා ගන්න ඕනේ. ඒක කලාතුරකින් හම්බ වෙන්නේ. ඒක හම්බ වීමේදී මුලිච්ච කර ගැනීමේ, තොරතුරු දැන ගැනීමේ, නම් කිරීමේ නැත්නම් විතක්ක ਵਿਚාරයේදී මේ දක්ෂකම එනකොට තමයි තේරෙනවා එනේන අවස්ථාව ගිලියට දෙන්නේ නැතුව වහාම අරමුණ ආපු වෙලාවේ තොරතුරු ලබා ගන්න කියලා කියනවා කනෝ වේමා උපච්චකා අහෝ මගේ ක්ෂණිය ඉක්මවා නොයාවා මට කලාතුරකින් මූල කර්මස්ථාන ඉදිරිපත් වෙන්නේ ඉදිරිපත් වෙනකොටම ඒ පුළුවන් තරම් තොරතුරු ටික ගන්න ඕනේ. ඒ තොරතුරු තමයි අපි කමටහන් වාර්තාව කියන්නේ. එහෙම නැතුව ඒක ගියාට පස්සේ පස්සේ බල්ල වැඩක්. ඒකට මහජීවිතය දෙන්න නිදර්ශන මම හිතන ලෝකේ තියෙන හොඳම නිදර්ශනය කියලා. දැන් අපි තව ටිකක් වෙලා ගියාට පස්සේ ආහසේ අකුණු ගහනවා නම් අපි බලාගෙන හිටියොත් අකුණු ගහන පැත්ත එක පාරට ඡාපේ යනවා පෙනේ. විදුලි ඡාපයක්. ඒ විදුලි ඡාපේ ඊට චිත්තක්ෂණ ත්‍රිසල ලකුණක්වත් නැහැ. විදේශාපේ ගියාට පස්සෙත් ලකුණක්වත් නැහැ. ගහනකොටම බලන්න ඕන. බලනකොට වෙනවා මෙන්න ළමයාට විදුලි ඡාපයක් ගියා. විදුලි ඡාප දෙක සමත් නැහැ. එසම් බලාගෙන හිටියොත් එයා දකිනවා මම දැක්කා මම මම දන්නවා විදුලි ඡාප කියලා. අනිත් කෙනා කිය මම දැක්කා කියලා. නමුත් එයා ඉස්සර පස්සර වෙලා බලලා තියෙනවා. ඉස්සර පස්සර බලනකොට කවදාකවත් බලන්න බෑ. මොකද විදුලි ඡාපය සූදානම් ලකුණු පෙන්නලා නෙවෙයි යන්නේ. ගියාට පස්සේ ලකුණක්වත් ඉතුරු වෙන්නේ. ඒ වගේ පිම්බීම මතුවෙනකොට ආශ්වාසය මතුවෙනකොට වම තිනකොට මොනවද වෙන්නේ? ආන්නේ විස්තරේ විද්‍යානුකූලව ඒක විදිහට කියනවා පූර්ණ නිගමනයෙන්තරෝ මේක විස්තර කරන්න පුළුවන් නම් ඒක බෑ කියලා වගේ තමයි මේ මූණු ටික බලනකොට පේන්නේ නිකන් හොම්බෙන් ගිහිල්ලා තියෙන්නේ. නමුත් අර සතිපාසලේ පොඩි උණ්ඩ දුන්නට පස්සේ උන් කියන හැටි ආස්වාසේ පේනකොට ආස්වාසේ වැටේ නැටි ප්‍රස්වාසේ වෙන ප්‍රස්වාසේ වැටේ නැටි වම තියෙනකොට වම වැටේ නැටි කවියෙන් කියන්නේ මොකක් සක්මන් කරලා ඒ පේන දේ කවියෙන් කියන්නේ ඒක ඊතරම් අමාරු දෙයක් වෙන්න බෑනේ හැබැයි එහෙම කියන්නත් බෑ මම භාවනා කරනකොට මාස 18ක් විතර ගියා මට ඔබ තේරුම් ගන්න බැනුම් ඇහුවා කියන්නේ කාපු බත් විඳින්න බැනුම් ඇහුවා ඒකයි මගේ කට මෙච්චර උල් වෙලා තියෙන්නේ එච්චර කියන්න පුළුවන්කම ඇවිල්ලා තින්නේ ඛණ්ඩ තියෙන හැම තියක්ම කෑවා. දන්නේනේ භාවනා කරලා කියන්න ඕනේ මේකටයි කියලා. ප්‍රධාන වැඩි උනේ එතන පිම්බී මැකීම කරන ප්‍රධානම බලකොටුව. මම ගිහිල්ලා කරන්නේ ආනාපානේ හොරේ. ඉතින් ආනාපානේ විතර කියපු ගමන් නඩුව ගන්නෙත් නෑ ෆයිල් එක අල්ල විහිකොල දාගෙන ආනාපානේ කරන්න බෑ. පිම්බී මැකීම කරලා එනවා කියලා. මට තද වෙලා ඔන්න යනවා. අනිත් දවසෙත් මට මතක නෑ මේ පටන් ගන්න ඕනේ පිම්බිම හැකිලිමෙන් කියලා. ඉතින් පේන්නේ ආනපන්න කොහොම ගන්නද? ආයෙදිලි තාම ගෞරවයෙන් මම කියනවා. මගක් යනකොට එළව තමයි. එල්ල කිව්වා මෙතන වාඩිලා ඉඳී කිව්වා පිටිපස්සේ අනික් කට්ටිය කියන දේවල් අහලා හැදෙන්න කියලා. මිනිහා ඒ ඒ ටයිඩරට උනත් ඕන කෙනෙක් තියෙනවා මම සෑහෙන්න උත්සාහ කරනවා කියලා. ඉතින් යන්නකොයි කියලා අහනවා මල්ලේ පොල් කියලා. ඉතින් භාවනා කරන්න එන කට්ටිය හිතන්නේ මම කර්මස්ථානාචාරයට පුරුදු කරනවා කියලා. පුරුදු කරන්නේ පන්තිය දන ගසවල පිටිපස්සේ හිටියා. කියන දේ මොනම තාලෙන්වත් තේරෙන්නේ නැතිලු. ඒක නිසා මේ වැටහෙන දේ විදුලි ඡාපයේ දකින්නකොට මෙන්න මෙහෙම වුණේ. කියලා ඒ ටික විස්තර කරන්න විපාදිපාසෙන්න ඕනේ නෑනේ. අනිත් ඒක දෙන්නේ ඉස්සෙල්ලා බැලුවට ඒකට ලකුණක්වත් නැහැ. උනාට පස්සෙත් ලකුණක්වත් නැහැ. ඒ නිසා වෙද්දිම ඒ විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන කියන එක මේක විතරම අපි සංසාරේ පන්නලා තියෙන්නේ. අපි ඉතිහාසය ඉගෙන ගන්න තියෙනවා, භූගෝලය ඉගෙන ගන්න තියෙනවා, රසායන විද්‍යාව ඉගෙන ගන්න තියෙනවා. සේරම බොරුනේ. 100ට 100ක්ම බොරුනේ. කවුදෝ කියපු කුණු අර්ථයක් නෙයි. දැන් බඩේ රත් වෙනවා දකිනකොට බඩේ රත් වෙනවා දැක්කනම් 100ට 100ක්ම සත්‍ය නෙමෙයි කතා කරන්නේ. අපි ඒක කොච්චර තුප්පහි කළ පැත්තකට දාලා තියෙනවා. අර කවුරු හරි අයිසෙක් නිව්ටන් කිව්වම පාලෝකුවට බාර ගන්න. එහෙම නැත්නම් අයින්ස්ටයින් කිව්වාම ඒ දවස්වල ඉස්කෝලේ යන කාලේ උන්ගේ නංග ඇහෙනකොට මට මං අම්මා මොනතුව බයිනවා මේ කුණු අරපුව ගැන උගන්වනවා අපිට සත්ත පහක ඇති වැඩක් නැහැ ඒ වුණාට ඔබ ලිව්වේ නැත්නම් ලකුණු දෙන්නේ ඉතින් කටපාඩම් කරනවා ඉතින් අය කරන කරන හැම වෙලාවෙම ඔය උන්ගේ අම්මට මුත්තට තාත්තට බයින බැන බැන තමයි කරේ ඒක කොහොම හරි මං හැබැයි පාස් මේක දකින්නකොට තේරෙනවා මේක නම් ගොයියෝ මේ ආස්වාස කරනකොට මෙතනයි වැටෙන්නේ ප්‍රසවාස කරන මෙතනයි වැටෙන්නේ කියන්නේ කිසිම බොරුවක් නැන්නේ අද්දුතු ප්‍රත්‍යක්ෂ නැති එන්නේ මේකට යථාභූත ඥාන දර්ශනය කියනවා යථාව දර්ශනය කියලා කියනවා අස්පනා අපිට පේන දේ කියලා මේක බලන්නව දෙන්නේ නැතිකමනේ අපිට මේ පිටේ ඉන්න මිනිස්සු කරන වැඩේ බුදු ජානන්ද කියනවා විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන අභිමුඛ වෙනවා විශේෂයට ඒකෙන් තමයි දැනගන්න සත්‍ය පිහිටියයි කියන්නේ ඒතර කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨාන කියන මේ සතියට උදව් කරන්නේ සතියම මේක සද්ධාවත් වීර්යවත් සමාධිවත් ප්‍රඥාවක් නෙවෙයි. මොකද්ද ඒ කියන්නේ ඊයේ වරද්දාගත්ත කෙනා තමයි අද සතිය කවදා හරි ඉගෙන ගන්න. ඒක වෙන ක්‍රමයකින් ගන්න බෑ. සතිය වෙන පිනක් කරලා ඒකෙන් ගන්න බෑ. ඒකම කරලා කරලා බලන්න. ඒ නිසා මේක කවදා හෝ අපි පුංචි බබෙක් වගේ දෙවෙනි භාෂාව ඉගෙන ගන්න වැඩි හිටියෙක් වගේ මේක ඉගෙන ගන්න වෙනවා. මේ ඇතිදී ඇති හැටියට බලන්න. ඒක තෝරන්න බේරන්නත් එපා. විච්චිදී හැටියට ප්‍රකාශ කරන්න. අද මං කිව්වේ කරුණාන් සුද්ධවන කියනවා මේ මේ අත්දැකීමේ අඩුපාඩු කියන්නේ. අත්දැකීම කිසිම අඩුපාඩුවක් නෑ. අත්දැකීම ගැන 100%ක්ම අංග සම්පූර්ණ දෙයක්. ඒක ඒ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් නම් අත්දැකීමෙන් අපිට ලොකු නොමග නොයෑමේ එහෙම නැත්නම් අසම්මෝස භාවයේ නැතිකමේ ලොකු පිනක් සිද්ධ වෙනවා. මේක පිනක් විදිහට අපි දන්නේ නැහැ. පිනක් කියනකොට කුසලතාවයක් කියලා කියන්නේ. මේ කුසලතාව. Tamange අස්පනා අපිට මේ සිදුවෙන දේ බලලා අපි ඒක තව කෙනෙකුට කියන්නේ අපේ sannivedana ඉස්තිර කරගන්න. ඒ වගේම මේ සතියෙන්ද කරන්නේ නැත්නම් බලව පොතක විස්තරයක්ද බලාපොරොත්තු වෙච්ච දෙයක්ද අල්ලපු ගෙදරම සකරූපයක්ද කියන ඒවා දිගේ තමයි වල්පල් ගෙතේ. ඒවට කියනවා හැලී කතා. එහෙනම් ප්‍රපංච කරනවා. වල්පල් කතා. අස්පනා පිට පේන දේ දන්නවනම්. එතකොට යාර කීතයි විශ්‍යාභුංග පච්චපට්ඨාන ඒ සඳහා කරන්න තියෙන්නේ උත්සාහ කරන්න. නැවත නැවත උත්සාහ කරනකොට ගුරුවරයා කියලා දෙන අන්න දැන් නම් ඔබට අහුණා මෙන්න වැඩි. ඊට පස්සේ ඒක නාගවාණිකයක් රකින්න නයි රජෙක් වගේ නාගරාජෙක් වගේ ආරසා කරගන්නවා. අර එහෙම ගියත් මේ යන්නේ කොහෙද කියනකොට මල්ලේපොල් කියන જાතිය ඇසුරු කරන්න මේපා. ඇසුරු කෙරුවොත් ඔළුව නිකන් අංජබදල් වෙනවා. කොණ්ඩේ නෙමෙයි ක්‍රේල් වෙන්නේ ඔළුව ක්‍රේල් වෙනවා. ඒ නිසා මේ පිස්සු කතා කරන මිනිස්සුත් එක්ක ඉන්නවා විතර අකුසලයක්. තොංගාන ගන්න නැති අකුසල ප්‍රමාණයක් වෙන්නේ නැත්තේ නෑ. අසීව නාච බාලාණන් බුදුජානක කිව්වේ පල්ලවිනිම මංගල කාරණා. බාලයන් ඇසුරු කෙරුවොත් අවමංගල්‍යයක් බාලයන්ගෙන් වෙන් වුණොත් එන පළවෙනි මංගල කාරණක ලැබෙන ආනිසංස තමයි පණිතානංච සේවනයි. පහ බාලුව ටික අයින් කෙරුවා නම් ඔන්න පඬිතුන්ගේ ඇසුර ලැබෙනවා. අපි ඒක දන්නේ නැතුව බාලයා පඬිතයා දෙන්නම එකට දාලා ඇසුරු කරන්න ගියොත් කිසි කොමයි කලවම් කරා වගේ. ඒක යෝගාවචර දැනගන්න ඕනේ අපිට බුද්ධෝත්පාද කාලේ ලැබුණා. manussත්ත්ව ප්‍රතිලාභේ ලැබුණා. චින සම්පත්තිය ලැබුණා. ධර්මාන් ධර්ම ප්‍රතිපත්තිය නැත්තම් සද්ධර්මයේ ඇහෙනවා, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ඒතිෙදි අර අසේවනාජ බාහනයත් එක එකට යන්න ගත්තොත් එහෙමනම් ගමනක් නැහැ. මේක අමාරුම දේ තමයි මගේ ජීවිතේ මම දැක්කේ මේ බාලයන්ගෙන් වෙන්වීම. කරන්නම බෑ. පිටිපස්සේ එළවෙලව කවුරු හරි උදව් කරනවා නම් උදව්වක් නන් නෙවෙයි ඒක ඇත්තටම. උදැල්ලක් කියලා අපි කියන්නේ. එහෙනම් බාලයා. පඬිතුකෙනා ගාවට යන්න අමාරුයි. ගියාට උදව් කරන්නේත් නෑ. නමුත් අහෝරාවෙන් ගිහිල්ලා කොහොම හරි මේක ගන්න ඕනේ. අන්න ඔය දෙක යනවා බලනකොට අද මේ ලෝකේ තියෙන ජනප්‍රියතාවය, ලෝකේ තියෙන මේ වැඩි ඡන්දේ මේ සතියත් එක්ක සම්පූර්ණ අරියාදුවට හිටලා තියෙනවා. අපි කොතන හරි ජනප්‍රිය වුණා, අපි කොතන හරි වැඩි වැඩි ජනතාවට ගියා නම් එතන සතිය නෑ කියලා විතරක් මතක තියාගන්න. මම පැවිදි වෙච්ච ගමන් දවසක් මේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේක නෙමේ මූලස්ථානේ මූලස්ථානේ තියෙන ගල්දුවේ. එහෙ තියෙනවා මේ පින්කමක් ඒකට ගිහිල්ලා එන්නේ කිව්වා මේක ඒ කියන්නේ හෙඩ් ඔෆිස් එකට ගිහිල්ලා එන්න කියනවා. ඉතින් මම ඥානරම් සාංශට හැන්දාවට ගිහලා මල්ලොප්පාව මේ වන්දනාව කරන වෙලාවේ පහන ස්වාමීන් වහන්සේ කියලා පත්තු කරන මම ඇහුවා ස්වාමීන් වහන්සේ මෙහෙම මේ කල්දු යන්න ගමනක් තියෙනවා මං ගියාට කහන්න නැද්ද මේ නම ගල්දු යන්න කිව්වා කියනකොට මම දැක්ක නඩුව පරාදයි කියලා ඊට පස්සේ අක්කර ගණන් පහන්පත්තු කරනවා. ඌවට ගිහලා යෝගාසන පුළුවන් දුළු බෙදගෙන ඉන්න. ඔන්න මේ පැත්තෙල්ල භාවනා කරමු. ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට කෙනෙක් කියන වචනයක් නෙවෙයි. පින්කම් අරහං. ඒක තමයි මේ ඔක්කොම එකතු වෙලා. මම මේ තරහෙන් නම් නෙවෙයි කතා කරන්නේ. හරි ජොලිය මම මේ කියන්නේ. ඒකට කොච්චර වටනද ගහක් මුලට වෙලා මේ නිස්සද්ද බහට අහුම්කන් දීගෙන ඉන්නවද? අරත් තමයි මුල්ලන්නේ නැතුව මොකුත් කරන්නේ නැතුව බලාගෙන ඉන්න. ඊට වින්ගම් වලට ගිය කට්ටිය හිතන ඒ බෑ වින්ගම් ගන්නකොට දාඩිය දාන්න ඕනේ, හඩු ගන්න ගන්න ඕනේ, සමම් පිච්ච මල් සුව දෙන්න ඕනේ, පහම් පත්තු කරන්න ඕනේ, හඳුන් කුරු පත්තු නැත්තම් මොන පින්කම්ද කියලා. ඉතින් කාට හරි හිතනවා මේ ඔක්කොම වැඩි හොඳ මොකක්වත් නැහැ හුදකලා වෙන එක ලොකුම පිංකම කියලා. ඒ සතියට අත්‍යවශ්‍ය අනුග්‍රහය. ඒ නිසා ඒක වැඩි වෙන්න ඕනේ. ඒකයි අපි ඊයේ කතා කරේ. යම් කිසි කෙනෙක් විවේක නින්නම් විවේක පොණම් විවේක පබ්බහරම් විවේකට්ඨාන. එහෙම නැත්නම් සතිය හරියන්නේ නැහැ. කලක් උඩ වපුරන්න බෑ. වපුරුවට පළවෙන්නේ නැහැ. ඒක නිසා ඒකට අනුග්‍රහ කරනකොට තමයි තේරෙනවා. අතීව නාශ බාරණ ඒක පුළුවන් තරම් ශ්‍රමේ හලන්න දන්නකම මම අවුරුදු 26ක් විතර නිකන් ඉතාමත්ම සමාජශීලී එන්නම් කොළු ජීවිතයක් ගත කළා. ඉතින් ඒ දවසෙන් මම හිතුවා ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ කියන්නේ පිරිසත් එක්ක ඉන්නවා ඕන දෙයක් කතා කරනවා ඕන පාටි එකට යනවා කරගෙන කරගෙන හිටියා. මේක හම්බ වෙච්ච වෙලාවේ මට හිතුණා දැන් මේ කට්ටිය අහලන්නේ. එමීට මෙට දසුන් මම මස් මාළු කනවා සිගරට් බොනවා බොනවා ඉතින් ඊට පස්සේ මං පාටි වලට යනවා හැබැයි බොන්නේ නැහැ සිගරට් බොන්නේ නැහැ මස් මාළු අනේදී ඉතින් පතවොද්දක් කන්න ඔච්චර දුර යන්න ඕනේ පතලොද්දයි බතයි කන්න ඉතින් කට්ටිය මට එන්න කියන්නෙත් නැහැ කියාට දැන් කර කියන්නේ මම මොනවක්වත් කරන්නේ නැහැ ඉතින් මේ නපුරු වැඩ කරන්න ඕනේ අපි සමාජ අසුරක් බහුජන හිතාය බහුජන සුඛාය කියන වගේ යන ගතියට යන නපුරු වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් ඇරියට පස්සේ යාළුවෝ ඔය කියන යාළුවෝ ගොඩාක් හැලෙනවා. අන්නේ යතින් ඕගොල්ලෝ අන්තිම දුරවලයි. කොච්චර සතිපට්ඨාන වැදුවත් ආයෙ ගිහිල්ලා කණ්‍යා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා කටයුතු කරනකොට මම කියන්නේ හොද හොද මඩේ දානවා කිය. හොද හොද මඩේ දානවා. ඒකෙදිත් අපිට සතිපට්ඨානය කරන්න පුළුවන් කපරා ලොකම පිනක්. මොකද සතිපට්ඨානය වගේරුවයි කියලා අපි කොම් කරන්නේ නැවත ගියොත් නැවත අල්ලන. නමුත් අල්ලගත් එක දිගට ගෙනියනවා නම් දිගට ගෙනියන්න සඳහා අපිට මේ ඇතුළත කාමච්ඡන්ද අරමුණු ව්‍යාපාද අරමුණු තීනමිත් අරමුණු අයින් කරලා මූල කර්මස්ථානයේ අරමුණ තියන්නාseම ඇසුරු කරනවා නම් ඇසුරු කරන සතිපට්ඨානේ වඩන කේන. එහෙම නැති කට්ටිය ඇසුරු කරන්න පටන් ගත්තොත් අපි කෙලෙසෙන හැටි හිතා ගන්නවත් බෑ. බුදුරජාන්සේ සඳහන් කරලා තියෙනවා බික්කේ බික්කනේ රාජරාජ මහාමාත්‍ය තිත්‍ය තිත්‍ය ශාවක ඇසුරු කරන්න ගත්තොත් ඔය මොන සතියක් තිබ්බත් කැඩෙනවා. මොන සමාධියක් තිබ්බත් කැඩෙනවා. ඒ නිසා ඒක ඇඟේ පටල වුණාට පස්සේ සතිය පිහිරියට පස්සේ බඩදරු අම්මා කෙනෙක් වගේ දරුගබ රකින්න මහේශිකාවක් වගේ ඒ දරුගව රකින්න ඕනේ. කිරිවැදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ. නිතර ගිහිල්ලා බලන්න ඕනේ මේකේ උම වෙලා තියෙනවද සත්තු කපනවද මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා සතිය පටන් ගත්ත පිරිසකට කියන්න තියෙනවා ඒගොල්ලෝ මේ උත්හාන සම්පදාව සතිය උපයීමේ කටයුත්තකින් ඕගොල්ලෝ හරිම දක්ෂයි. ආරක්ෂක සම්පදාවකින් හරිම දුර්වලයි. සත්‍ය වඩන කෙනෙක් වශයෙන් ඒක ආරක්ෂා කරන්න කළ යුතු උපක්‍රම රාශියක් තියෙනවා. අන්නේ ඒකේ දුර්ලභමක් අපේ තියෙනවා. ඉතින් ඒ නිසා මේකට ක්‍රම වේදේ නැත්නම් ක්‍රමසා විදි හොයා ගන්න ඕනේ. පුළුවන් තරම් විවේක නින්නම් විවේක පොණම් විවේක පබ්බහරම් විවේකට්ටම් කියලා ආසවට්ටහණිය ධර්ම වලින් අයින් වෙලා මේ සතියට අනුග්‍රහ කරනවා කියන එකේ ඥාණය සියලු දෙනාටම සමාකාරව තියෙනවා. අපි ඥාණය පාවිච්චි කරන්නේ නැත්තේ දෙකක් නිසා. අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා. අපි ඕක කමන්නේ. ඔය සතියත් අන්න ගමන් ඔය ටිකක් ඔය කයි වාර්තියක් ගන්න එක ප්‍රශ්න නැහැ කියලා ඒ අවිද්‍යාව සහ තෘෂ්ණාව විදිහට එනවා. කවදා චීනස්සෝ බල බවට පත් වෙනකොට තේනවා ඒ අවිද්‍යාව සහ තෘෂ්ණාව කවදාකවත් පිටින් ගෙන දීප එක නෙවෙයි මගේම දෙයක්. කවුරුත් මට හානි කරලා නැහැ. හානි කරන්නත් බෑ. මම විසින් ඕන නැති කෙනෙක් ගාවට ගිහිල්ලා නැත්තම් මේ සතිමත් නොවන පිරිසක් එක්ක ඉන්නවයි කියලා කියන්නේ ගඟට ඉන්න කපනවා වගේ වැඩක්. ලේනේ ලේන වලිගෙන් මෝද ඉදින්න හදනවා වගේ වැඩක්. ඒ නිසා තමයි සතිය වෙන්නකොට ඒකට ගැළපෙන විදිහට තමන්ගේම සතිය තමන්ම ඉගෙනගත්ත දේ අනුව ඉස්සරහට ප්‍රයෝජන ගන්න විට තමන්ට වැඩිය සතිය වඩපු කෙනෙක්. ඇසුරු කරන්නේ එයා කොහොමද මේ ජාම බේරගන්නේ කියලා බලන කතිය ඔක්කොගෙම තියෙනවා. එක්කෙනෙක්වත් නැහැ කියලා හිතන්න බෑ. නමුත් ඒක කෙරෙන්නේ අවිද්‍යාව බලවත් වෙනවා. එහෙම නැත්නම් මේ තෘෂ්ණාව බලවත් වෙනවා. ඒ නිසා ඒකට කාටවත් දොස් කියන්න එපා. තමන්ගේම අවිද්‍යාවසස් තමන්ගේම තෘෂ්ණාව. දැන් අපි මේ වෙලාවේ සතියයි රකින්නේ නිවන වගේ. ඒකට සතිය හිමීට හිමීට එන්නේ එන්න ගිහිල්ලා අර නිවනට යොමු කරනවා. ඒක නිසා කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨාන ඒ වගේම තිර සංඥා පදඨානා කියලා තව දඨානිකුත් පෙන්නනවා. Tamanda අවශ්‍ය කරන අරමුණ නැවත නැවතත් මෙනෙහි කිරීමෙන් ස්ථාවර කරගැනීමේ Taman ගත්තේ මූල කර්මස්ථානයේ ආනපාන මාර්ගයෙන් ඒක වැඩි කර ගැනීම සඳහා ඒකත් එක්ක ස්ථිර ගතියක් ප ဋ ාණේ කියන වචනේ එතනින් ඇවිල්ලා තියෙන්නේ. ස්ථාන කියලා කියන්නේ එතන ස්ථානගත වෙනවා. ප ဋ ාණ කියන ප්‍රකල්ෂ විදිහට. පුළුවන් තරම් සද්ද තියෙද්දිත් තානපානේ බලනවා. වේදනාව තියෙද්දිත් තානපානේ බලනවා. හිතවිලි තියෙද්දිත් බලනවා. ආනපානේ අප්‍රිය වුණත් බලනවා. ප්‍රිය වුණත් ළඟ තිබ්බත් තුරු තිබ්බත් බලනවා. ඇතුළේ තිබ්බත් බලනවා. පිට තිබ්බත් බලනවා. ගොරොසුණත් බලනවා. සියුමුණත් බලනවා. ආන්න ඔය කටයුත්ත කරන්න ගියොත් ගියාට පස්සේ තමයි තේරෙයි ඒ ආනපාන සිට මේ අට පැතිකඩ සියුම් ගොරෝසු ප්‍රිය අප්‍රිය ළඟ දුර ඇතුළ පිට මෙන්න මේ අටපැතිකටම දකින්න ආනාපානෙ මොකක් එක්ක රණ්ඩුවට දාන්න ඕන සද්දයක් එක්ක රණ්ඩු කරගෙන ඉන්නයි සද්දේ ප්‍රිය ආනාපානයක් ප්‍රියයි තමයි ආනාපානෙ ප්‍රිය සද්දයක් ප්‍රියයි ඒ සමහර ආනාපානෙ ළඟ සද්දේ ඇත සමහර සද්දේ ළඟ ආනාපානය ඇත සද්දේ ඇතුලේ ආනාපානෙ පිට ආනාපානෙ ඇතුලේ සද්දේ පිට එහෙම නැත්නම් ඒ සද්ද ගොරෝසුයි ආනාපානෙ සිව් අනිත් පැත්තේ ආනපනසියුන් සද්ද කරොසි. මෙන්න මේ දෙක මේ දෙන්නම යද්දී මේ ආනපන ගන්න කොයි භූමිකාවද කියලා දැනගන්නේ මොන රෝල් එකද කරන්න කියලා දැනගෙන ඒක report කරන්න පුළුවන් නම් හොඳට මතක තියාගන්න. අපි කොච්චර කෑ ගැහුවත් ආනපනිය අපි අතහැරලා යන්නේ. එනම් මැරෙනවා. අපි උගිවට සතිමත් වෙන්න බෑ කියලා ඒ මොනවා කිව්වත් ආනපානිය අපි ළඟ යන්නේ වතුර යට ගියත් කියලා උඩට එන්නේ මොකටේ අපි පිටිකොට කොට ඉන්නේ ආනපාන පැත්තක දාලා පිටිකොටලා පස්සේ ආනපානිය ගන්න නැහැනේ මේ පලාන ය පලාන කපන්න තියෙන නිසා මම ආනපානිය පොඩ්ඩක් පැත්තක දාලා පස්සේ පලා කපලා ඉවරලා ආනපානිය ගන්නවා කියලා නෑ බුදුහාමුදුරුවෝ ප්‍රාණතින බොහොම සුලබ මධ්‍යස්ත අරමුණක් බලන්න කේන්ති කියලා ඉන්නේ ආනපාන බලන්න හේන්ති කියලා නැති වෙලා යන පරබාර සද්ද තියෙන යන පරබාර ඇත්තටම කියනවා නම් සතිය දිනු වෙනකොට මොකක්වත්ම නැතුව ආනාපානේ කියනවා බලනවට වඩා සද්දයක් තියෙද්දි ආනාපානේ බලන එක වේදනාවක් තියෙද්දි ආනාපානේ බලන එක හිතවිල්ලක් තියෙද්දි ආනාපානේ බලන එක හරීම සෙල්ලක්කාරයි ඒක හරියට කවුරුත් නැති පාරක කාරක කෙලවනට වඩා මේ පොලක් මැදින් කාරක ගෙනියන එක මිනිස් විහෙට මෙට යන තැනක කාරක ගෙනියන එක දක්ෂයි. දැන් පිට්ටනියකට කාර් එකක් දීලා chimpanzeeකට එලවත හැදෙන්න ප්‍රශ්නයක් නැහැ. ඕනි chimpanzeeකට ගේලවන්න පුළුවන්. ඔය පාරක ගෙනිනවා කියන එක බෑ. ඒ නිසා සතිය අඳුරලා දෙන්නේ පිට්ටනියක chimpanzee කාර්යය. ඊට පස්සේ ගෙනියන්නේ කියනවා අරෙන් මෙන් දාගෙන ගෙනියන්න පුළුවන් දන්නවා දැන් දන්නවා නම් අන්තිමට කොඩි ගහයටත් භාවනා කරතයි. මාළු මාකට් එකෙත් භාවනා කරතයි. මේක දක්ෂයාගේ වැඩේ. ඒ නිසා දැනගන්න ඕනේ තමන්ට අදාළ අරමුණ නැත්තම් තමන්ගේ මූල කර්මස්ථානට ප්‍රධාන තැන දීලා නැවත නැවත යා සීපත් කරන එකට කියනවා සතිය ස්ථාව සමාන සංඥා විස්ථාව කරනවා කියලා. තිර සංඥා මේ සඳහා කරන්නේ ඒ නම නැවත නැවත නංගන ගන්න. ආසල් ප්‍රසාචයෙන් බලනවා. මේම කරගෙන කරගෙන යනකොට ඒ ලැබෙන ආරම්භයේදී හරියම අමාරුයි. ඒක නිකන් හරියට මේ අවුලව ගන්නවා වගේ. දර ටිකක් ගින්දර අවුලව ගන්න අමාරුයි. ගින්දර අවුලුණාට පස්සේ ඒක රත් වුණාට පස්සේ ඇවිල්ලා යනවා. අන්නේ අවුලව ගැනීමේ දක්ෂකම තමයි අපි මේ වැඩමුළුවක උගන්වන්නේ. ඔය මොන කරදර තිබුණත් ඔක තියෙනවා. කොහෙන් හරි බලලා කොහම හරි ගිහලා ඔක කොක්ක දාගන්න බලන්න. ඊට පස්සේ ඒක දිගින් දිගට අල්ලලා යන්නේ සතියේ අර කියන අට ආකාරයක දියුණු වෙන ගතියක් තියෙනවා. අපි මේ රූප කර්මස්ථානයක් අල්ලන ආස්වාද ප්‍රසවාසය අල්ලන කොහොම හරි අනබනේ පිටිපස්සේ යමින් යමින් ගිහිල්ලා ගිහිල්ලා කොහොම කොහමයි අල්ලගන්න උත්සාහ කරාට පස්සේ ඒ රූපය නැත්නම් මේ රූපයේ දඟලන ගතිය අඩුයි කියනවා නාමයට වැඩියි. ඒක නිසා මේ දඟලන්නේ නැති අරමුණක් අල්ලගෙන විද්‍යාවන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ වෙඩිල්ල පුරුදු වෙනකොට අපිට දුවන සතාට වෙඩි තියන්න පුළුවන් තරමට දක්ෂකම වෙඩික්කාරකම පුරුදු වුණාට පස්සේ නාම කර්මස්ථාන වල දාන. ඒක තමයි වේදනානුපස්සනාව කියන්නේ. වේදනානුපස්සනාව පළවෙනිම නාම ධර්මයි. ආස්වාසේ ප්‍රාස්වාසේ බල බල ඉන්නකොට විනාඩි 10කින් ඕන කෙනෙකුට වේදනාව එනවා. ඉස්සේ යනකොට මිනී මරණ වේදනාවක් එනවා. ඒකට මේ වේදනාව තියෙද්දිත් ආනපනේ බලනවා. එමෙ නැත්තම් වේදනාව ආවට පස්සේ තමයි තේරෙන්නේ දැන් මේ වේදනාව ආනපන කියනකොට බලපම් බලපම් බලපම් කියලා හොම්බ උල උලා පෙන්වන්න එපා. වේදනාව පුවා වේදනාව බලන්න එපයි කියන්න බලන්න නොබල ඉන්නවාද කියලා බලන්නේ. ওই වෙලාව කියලා වේදනාවමයි බලන්නේ. වේදනාව ආවට පස්සේ සතිය එළවපුවත් එළුවට යන්නේ. එනිසා වේදනාවේ තියෙනවා අරිට වැඩිය දියුණු යෝගාවචරයට වේදනාවේ තියෙනවා ඵලයන් කිව්වත් නැති කතිය සතිය. එනිසා වේදනාව <clears throat> නිවනට රූපෙට වැඩිය කිට්ටු. නාම කර්මස්ථානයක් වගේ. නමුත් ඒකට යන්න කියන්නේ නාම කර්මස්ථානයේ සතිය හඳුනාගෙන ඒක දාලා බලන වේදනාවට. දාලා බැලුවට පස්සේ අපිට තේරෙට පටන් ගන්නවා අර රූප කර්මස්ථානයෙන් ගත්ත හුරු බුහු ටික ක්‍රමශා විදි දියුණු තියුණු වෙලා පාවිච්චි වෙන්න පටන් ගන්නවා වේදනාවට පස්සේ. ඒ වේදනාව කිසිම දුක්ඛ සත්‍යයට සම්බන්ධයි වැඩි වශයෙන් කියනවනම් රූප කර්මස්ථාන වැඩි වේදනාවත් එක්ක යනකොට අපිට තේරෙනවා අපේ තියෙන ශරීර ආසාව සහ සංතාමේ ජීවිත ආසාව නිසා අපි වේදනාවක් එන්නකොට වෙවුලනවා. මොකද හත් ගැව්වත් තියදී අමුඩ ගන්න. නමුත් වේදනාවට එන්න අරින්න බලන්න. ඔය කියන තරම් අවන්නේ නැහැ කියලා ගියා. ඒක කියනවා මෙහෙම කතාවක්. වේදනාව වලින් අමාරුම වේදනාව කියනවා ප්‍රසූත වේදනාව. කෙසේරේ 8 18ක් කඩන වේදනාව එනවා කියන්නේ. ඒ උන්ට ආයෙසරේ ක්ලමික හම්බ වෙනවා. එක දණයක් වේදනාවයි කියලා නතර වෙන්නේ කොටි දෙන විතරලු මුළු ලෝකෙම ඉන්න සත්තුන්ගෙන් එක සැරයක් එක දරුවෙක් පදනකොට ආපු වේදනාවට පස්සේ ආය කොටිය පළ අල්ලපු කන්දේවත් ඉන්නකොට පැනලා කනවා දැන් මේකේ දරුවන් වැඩිමෙන් සහ මැටි කල ගැනීමෙන් සිංහල ගෑනුන්ට එපා වෙන්නේ නැහැ කියලා අපේ රාහුල හම්දු කියලා තියෙනවා වේදනාව නම් ප්‍රශ්නේ පිරිමි කොහොමද පරාදයි පිරිමින්ට හමුනොත් නම් සෑහෙන්න කොණ්ඩ වෙනවා ඔය ඊට පොඩි ප්‍රශ්නයක් ආව කියලා ආපෝ සෑහෙන්න බොණ්ඩ වෙන ප්‍රශ්නයක් කියලා ඕම හරි බෝතලයක් ගන්න. ඔය වගේ බබෙක් හම්බෙන්නේම කියත් එහෙම නම් පිරිමිත් සාන්තන කරන්න පුළුවන් වෙයි. ඔය කොච්චර කටපැහැවත් බෑ. මේ කාන්තාවන් තමයි වැඩිම භාවනා කරන්නේ ඒ නිසා මම නිදර්ශන කියනක් දෙන්නන්නේ. ඒ තටමකෝ තටමිල්ලත් එක වරනකොට සතියේට එච්චර තටමන්න ඕනේ නෑනේ. කිඳිරි ගන්න ඕනෙත් නෑ කැත්තයි. එහෙම කිඳිරි ගන්න එක. නිසා මේ කියන්න හදන්නේ නිවනට යන ගමන. ඔය ළමයි හම්බෙන්න උකට ඔච්චර තාත්තපත් නැතුව ඒක කියන්නෙත් නෑ කාටවත් ඇහෙන්නේ නැති වෙන තිමිරි ගියකට දාගෙන ගෑනු කෙනෙක්ව තියාන පිරිමින්ට ඇහෙන්නේ නැති වෙන්න කෙදිරි ගන්නෙ. අපේ අම්මම හරියට වයින් උඹලා කරන්න පිරිම් පැත්තට ඇවිල්ලා ඔය ගෑනුන්ගේ ප්‍රශ්න කියලා අපි අයින් කරනවා. නමුත් මම මේ කියන්න හදන වේදනාව නම් ලෝකේ තියෙන දරුණුම වේදනාව තමයි මරණ වේදනාවට මෙහා පැත්තේ විනිරුද්ධාව. ඒක විඳපුවා විඳපු නැති කට්ටිය සමා වෙන්න මගේ හරිද? ඒකත් කරන්න පුළුවන් නම් මේකට ඒස්නාන ප්‍රශ්නාවේදී පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයේ වචනයක් තියෙනවා මොන්නම භාෂාවකවත් නැහැ නේ. පිට පැමිණි දුක පැණි රහයි. මේකනේ බුදුචානන්සේ කියන්නේ. විෂාභිමුඛ බහපච්චපට්ඨන වේදනා නැහින වේදනා දිහා බලපන්. බලන්න ওই වේදනාව කියන තරම් කළු පාට නෑ යකෙක් නෙවෙයි මේකට ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්න මේ සතියෙන් වේදනාව දිහා බලනකොටයි සතිය නැතුව වේදනාව දිහා බලනකොටයි සම්පූර්ණ කතා දෙකක් උන්ට සතිම හොඳටම කියන්න බෑ සාමාන්‍ය පණ සතිමත් වෙච්ච හතර දිනක් විතර මම දැක්ක මේ ළඟදී මට හම්බෙලා තියෙන ඇක්සිඩන්ට් වෙලා අත කැඩිලා ඇස් බෝලේ එළියට ඇවිල්ලා කිඳිරි ගාලවත් නැහැ ඉස්පිරිතාලේ මිනිස්සු පුදුම වෙනවලු අනිත්‍ය කියලා මට වේදනාවක් තිබුණා මම මේ වේදනාව දිහා බලන්නේ හිටියා. කිඳි ගන්න වෙලාවක් ආවේ නැහැ. භාවනා නොකරපු එක්කෙනෙකුට බුදුන් මේ අල්ලපු ගෙදර මනසක් කිඳි ගන්න හිටුවා. උගක් කියලා කිඳි ගන්න වේදා නෙවෙයි ළඟ ගෙදරක් කරා. බේරන්නම බෑ. භාවනා කරනකොට දැන් සර්වඥාන්ත අවුරුදු 7ක් සතිය පිටලා සර්වඥ වෙලා නැහැ. ඒ විඳිනකොට මොනවාක්වත් කෙනෙක් ඇවිල්ලක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ මේ භාවනා කරන්න ගිහිල්ලා මේ වේදනාවට චෝදනා පත්‍ර ලියන එක ඒකේ බොළඳ ගතිය තියෙන. තරහ වෙන්න නරකයි. ඒක හුරුතේට ගණන් ගන්න මේ වේදනාවට ලෑස්තිලා යන්න. මොකද වෙන්නේ කියලා. වේදනාවට ලෑස්ති වෙන්නේ රූප කර්මස්ථානෙන් ඇති කරගත්ත සතිය. ඒකට කියනවා සූදානම් සතිය කියලා. ඒක තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ඔය ස්කවුට්ස් අතර ඉස්ලාම ගන්නන්නේ be prepared. සූදානම් වෙලා යන්න. සූදානම් වෙන්න කියන ඔය ප්‍රශ්නේ නෑ. ප්‍රශ්නේ එනවා. ඔය තරම් වහලාගෙන යන්නේ. ආන්න මේ දෙක මේ රූපය අල්ලගෙන නැත්නම් මේ ආනාපානේ වම දකුණ වගේ දෙයක් අල්ලන්නේ. ඒකට වේදනක් එද්දී යම් වේදනා ප්‍රමාණයක් තියෙදි මට ආනාපානේ පවත් ගන්න පුළුවන් කියලා බැලුවොත් හිත පේනවා. ඊට වැඩි වේදනාවක් තියෙදි බලන්න පුළුවන්. එතකොට හිත පෙරලෙන හැටි. ඉස්සනම් මේක බාධකයක්. දැන් මේක සාධකයක්. වේදනාව තියෙද්දි කොහොමද මං ආනපන බලන්නේ. ඒකෝට අර හිතේ තිබුණ මේ නිදහතර කරුණු හොයන එක මෙන්න මේ විදිහට මං කියන්නම් කාලය ඉසු කරන්නේ. සතිපට්ඨානේ වඩලා හිත දිහා බලපු කෙනෙක් කවම කවදාකවත් ඉල්ලීමක් ඉල්ලන්නේ නැහැ. ලැබිච්ච දෙයකට චෝදනා කරන්නේ නැහැ. යෝගාචරයට දෙකම කරන්න බෑ. යෝගාචරයෙන් ලද්ද දෙයින් ධාම බේරගනි. ලැබුණු දේ ප්‍රතික්ෂේප කරන්නත් එපා චෝදනා කරන්නත් එපා. කෙරුවොත් බුද්ධ පුත්‍රයෙකුට ලැජ්ජයි. කරන්න වුණොත් කරන්න දෙයක් නෑ. හැබැයි මතක තියාගන්න යෝගාවචර කමට හොඳ නෑ. භික්ෂුත්වයට හරි නෑ. දිනදීන් කරගන්න. මොනවා හරි අවිලලම කවුරු හරි මෙච්චර වැඩ කරද්දී බයිනවා කියන්නේ ඇප්පල් වෙන්න පුළුවන් ප්‍රශ්නේ නැහැ. අපි කරලා තියෙන පව කොච්චරද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ මිනිස්සුත් එක්ක ගැටෙන්න එපා. ගැටුනොත් වෙන්නේ අලුතෙන් කර්ම රැස් වෙනවා. මේ පරණ කර්මයක් ගෙවෙන වෙලාව. මේ මිනිස්සු අහම්බෙන් ඇවිල්ලා පාරට අපිට බැනගෙන බැනගෙන බැනගෙන යනවා. අන්නේ වෙලාවේදී මේ චිත්තානුපසනාවටපු කෙනා දැනගන්නවා මේ මොකක් හරි මට වෛරක මාරු වෙලා මම මම කියලා හිතට කාට හරි බයින්නේ. හැබැයි මගේ පරණ කර්මයක් ගෙවෙනවා. දැන් මේ මනුස්සයාට මුණ කුප්පන්න යන්න එපා. උටෝක ඉවර කරන් ගන්නේ. කරපඩ බලන්නේ. මේක අලුතෙන් කර්ම රැස් කරගන්න කාරණාවක් කරගන්න එපා. වෙච්ච මොඩකම් දෙන්නට හරි ආය මොඩකම් නොකරම් හරි කියලා කතාවක් තියෙනවා අපේ පැත්තේ. වෙච්ච කර්ම ටික ගෙවෙන්න අරින්නේ. ඒ ඒ කර්මය ගෙවන්න ආපු ඒජන්තත් එක්ක අපි නඩු කතා කරන්න කියලා ගහලා බැන කරන කිව්වොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. ඉතින් යෝගාවචරය කියලා කියන්නේ බුදුරජාණන්සේ සඳහන් කර තින පැලිච්ච කන්ත භාණ්ඩයක් වායි කියලා. කන්ත කියන්නේ තබක් පස්ලෝ වලින් හදපු කටහරමක් හිතන්න බුදුන්සේ සඳහන් කර තින්නේ සචේනේ දේසි අස්ථාන කංසෝ උපහතා යත. ඒසපත්තෝසි නිබ්බාන සාරම්භෝ තේන විජ්ජති. ඒ කන්ත භාණ්ඩේ පැලිලා නැත්තම් තට්ටු කරපුවා හ්ම් ගාලා શબ્දයක් එනවා. ඉතින් කන්ත භාණ්ඩ ගන්න ගියාම තට්ටු කරලා තමයි ගන්න. ඒක පැලිලා නම් තට්ටු කරපුවාම අර හ්ම් શબ્දෙ එන්නේ නැහැ. ඒ වගේ කාගේරි ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය කැඩිලා නැතුව ඝන බහලව තියෙනකොට කියපු ගමන් එයා කිපෙනවා. සක්කාය දිට්ඨිය කැඩිච්ච සතිය වැඩිච්ච එකකට පිළි පිළිච්ච කන්ත බාණ්ඩක වගේ හ්ම් සද්දෙන්නේ නැහැ. එයාට බැන්නට එයා බනින්නේ නැහැ. අර ගැහුවට එයා ගහන්න එයා බන්නවා. දැන් මේ ගුටි කණ්ඩ වෙලා තියෙන බැනුම් අහන්නලා තියෙන පරණ කර්මයකට. ඒ නිසා ආරම්භයේ කියලා කියන්නේ එකට එක කියමනක් නැහැ. මේ කටුකුරුන් දෙසාන් කියනවා එකට එක කියවෙන්නේ. අපි අඩු ගන්න එකට දෙකක් කියනවා. එතකොට ඌ දෙකට හතරක් කියනවනේ. ඊට පස්සේ මෙහෙන් අටක් කියනවනේ. ඉතින් කොහෙද යන්නේ? අද ඒකනේ අපිට වෙලා තියෙන එක එක තහන්නේ. ඔක්කොම කියන්නේ ඉස්සලා උත්තර දෙන්න ආරෙනවා. භාවනා කරන එක නම් චිත්තානුපසන කරන එක නම් කර්මයක් ගෙවෙන හොඳයි. මම ජෝගේ අතපය කැඩෙන්නේ නැහැ කරගෙන ඉනවා. ප්‍රතික්‍රියා නොකර. ඒක නිසා චෝදනා පත්‍ර නැහැ යෝගාවචරත් එක්ක. ඒ වගේ ඉල්ලීමුත් නැහැ. තද දෙයින් සතුට වෙන්න හදනවා. මේ තුන ඉවර වුණාට පස්සේ තමයි ඔය ධම්මානුපස්සනා කියන එක තියෙන්නේ අහන වෙලාවේ දකින වෙලාවේ දැන් මේ මේ කතා කරන්නේ භාවනා මධ්‍යස්ථානයකනේ මේ කතා කරන්නේ ඉඳගෙන සක්මන් කරමින් දැන් අපි විනෝද ගමනක් කරනවා කියලා ඒක මම කියන්නේ විනෝද ගමන යන්න කියලා ගිය වෙලාවක රූපයක් දකිනවා සද්දයක් අහනවා ගඳක් රසක් පහසක් ලබන හැම වෙලාවකම හදිසියේ සක්මන කෙලවට ගිහිල්ලා හැරෙන වෙලාවේදී අපේ හිත කැඩෙන්න තියෙන ඉඩ වැඩි ඉන්නේ ඒ නිසා සක්මනේ යනකොට දැනගන්න ඕනේ එහා කෙළවරදී හිත කැඩෙන්න ඉඩ තියෙනවා. ඒකට ලෑස්තිලා යනවා. අහන්න මේ වගේ රූප බලන, සද්ධාහන, ගන්ධ බලන, රස බලන සෑම වෙලාවකම බැරි වුණත් රූපය සත්‍යයෙන් යුක්තව බැලීම සහ සත්‍යයෙන් නොයුක්තව බැලීම දෙක සංසන්දනය කරන්න පුළුවන් නම් ඒක නා සතිපට්ඨානේ උත්තරම කෙලපැමිල්ල කියලා දැන් මම අසතියෙන් රූප බැලුවා නම් මත් වෙනවා. සතියෙන් බැලුවා නම් ඊටදී වෙනස්. නාගස්මාල හම්දුව පින්න පාති වයින්කොට නාටිකාංගනාවක් බීලා සංගීත වයනේ පාරයිනේ නටරම්. ඒක සාමාන්‍යයෙන් භික්ෂුවක් නොබැලිය යුතු විෂභාග දර්ශනයක්. නමුත් මේ ශාස්ත්‍රයක බලන්නේ මේ පාරයින මේ අටවලා තියෙන මගුල නිසා කී දාහ කපා යනවා. ගෑනු කෙනෙක් බීලා සංගීත වයිමෙන් පාරයිනේ නටනවා බලනවා විශාල සෙනඟක්. ඒක දිහා බලන්නෙම මේ මර උගුලක්. මේ කරන කාරණාවේ බරපතලකම දන්නේ නැතුව මොන්න තරම් විශාල පිරිසක් අපාය යනවා කියලා බලනකොට ඒතනම නිවන් දකින්න. වෙන කෙනෙකුට කාම දර්ශනය, විෂභාග දර්ශනය. නමුත් බඩන්නද සතියෙන් යුක්ත මේක දිහා බලනකොට පේන්නේ මේ පාරයිනේ මෙහෙම එකක් අටවලා තිබ්බහම කිසිම ගාණක් නැහැ උරු උරු මසලියක් බාරයි නැතිබොත් එම් බල්ලන්න කියත හැකිද නොකා හිටපල්ලයි කිය. උන් කනවා. ආන්නේ වගේ මේ දකින දකින දේවල් මාරේ අටවල තිබ්බට පස්සේ අපිත් මේ අනුන්ට හොරෙන් ගිහලා මේක බලබලා කරන දෙල්ලමේදී මුන්න තරම් කාමයේ ගලනවාද කියලා ඒ එක වෙලාවක සතියෙන් යුක්තව බැලුවොත් බලන ආසකන දර්ශනය අධ්‍යා ආශා කරන සද්දයක් නිසා ගඳක් රසක් පහසක් නිසා යාට තේරෙන්න පටන් ගන්නවා බුදුහාමුදුරුවෝ පිටිපස්සේ ඉන්නවා අපේ ආරස්සාවට සතියෙන් බලනවා. කිසිම ධර්ම ආරක්ෂාවක් නැහැ සතිය නැත්තම්. ඒ නිසා අපි යම් වෙලාවක සතිය ආරක්ෂා කරනවා නම් සත්‍ය විසින් අපි ආරක්ෂා කරනවා. ධම්මෝ අවේ රක්ඛති ධම්මචාරි. රූප බලනකොට සද්ද අහනකොට ගන්ධ රස පහස තියෙනකොට අපිට තේරුම් ගන්න පුළුවන් මම මේක බැලුවට කමන්නේ හැබැයි සතියත් එක්ක එතකොට තේරෙන පටන් ගන්නයි බලනදී අර අසීමිත සිලිලාරයක් නැහැ. පේනවා මම මේක සතිය නැතුව බැලුවොත් කොච්චර අමාරුවක් නැද්ද? සතිය ඇතුව බැලුවොත් කොහොමද කියලා ඒ වෙනස කියන්න පුළුවන් නම්. කමඨාන් වාතාවේ කියන්න පුළුවන් නම් ඒ මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේ බුදුහාමර පද බැඳලා ගාථාවෙන් කියනවා නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිසා පතිස්සතෝ බම රූපය අභිරමණය කරන්නේ නැතුව රූපය දැක්ලා සතිය පිටු මෙන්න සංස මට වෙනදී. රූපං දිස්සා සතිය මුට්ටා පියෙන මෙත්තම් මනස කරති. සංස රූපේ දැකලා සතිය මුට්ටා සතිය නැත්තම් මෙන්න මට වෙනදී. ඒ ગાත දෙකේ තියෙන ලස්සන කොච්චරද කියනවනම් බුදුදහමේ නැවත ඒ ગાත දෙක කියනවා බුද්ධ වචනයක් වෙන්න ඕනහට. සතිය යුක්ත රූපන් හොද මෙන්න ස්වාංශ මට වෙනදී. සතිය නැතුව ඉන්නකොට මෙන්න ස්වාංශ මට වෙනදී කියලා යා බුදුරජාණන්සේට කියන්නේ කොච්චර ආඩම්බර බුද්ධ පුත්‍රයෙක් විදියටද. ඒ නිසා බලන රූපේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒක බලන්න ඉස්සලා සතිය පිටවගෙන හිටියොත් එක කතාවක්. බලනකොට සතිය නැති වෙලා හරි කමන්නේ සතිය නැතුව බැලුව කියලා දැනගෙන ඒක ප්‍රකාශ කරන්න පුළුවන් වෙන කතාවක්. ආන්නේ මට්ටමට යනකොට සතිය සතිපට්ඨාන මට්ටමට එනවා. ඒ කියන්නේ ධම්මානුපස්සන සතිපට්ඨාන මට්ටමට එනවා. ආන ඉතින් පස්සේ තියෙනවා මේ කාමයට හැදිච්ච මේ ලෝකේ එහෙම නැත්නම් අපායට යන්න අටවලා තියෙන මේ ලෝකයේ කර්මස්ථානයක් කරගන්න පුළුවන් සතිපට්ඨානය හරහා නිවන් දකින්න. ඒ නිසා මේ ලෝකෙට අපි ආවේ පස්මා බැලුම් බල මේක ගන්න. දැන් ආවට පස්සේ මේ දකින් දකින් දේවල් වලට පැටලුණා පස්සේ ඒකට කරන්න දෙයක් නැහැ. ගැලවීම මාර්ගයක් තියෙනවා. ඒ වෙන දෙයට ඉස්සර පුළුවන් නම් සතිය පිහිටවල ඒක දිහා බලන්න. සතිය පිටවන්න බැරි වෙච්ච වෙලාවේ වෙච්ච දේ අහක දාන්න එපා. මෙන්න සතිය පිටවල රූප වර්ණවලට මෙන්න නැති වෙනවා කියලා මේ දෙක ඉස්තර කරලා කියන්න පුළුවන් නම් ඒ යෝගාචර තියෙනවා ජීවිතය ඇතුළතදීම අයෝනිසමනසකාරය යෝනිසමනසකාරය කරගන්න හැටි. මතක තියාගන්න අයෝනිසමනසකාරය නැතෝ කවදාකවත් යෝනිසමනසකාරයක් නැහැ. යෝනිසමනසකාරය ආවව දන්නේම අයෝනිසමනසකාරය සාපේක්ෂව. ඒ නිසා අපි ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ වෙනකොට මෙහෙමයි මෙහෙම වෙනකොට මේක කියලා මේක සිද්ධ වුණා. කාටද කියාගන්න බැන්නම් සාක්ෂාත් කරණයක් වෙන්නේ නැහැ. ඒක උනාට පස්සේ ඒක පාර්ථ කරන්න පුළුවන්. කමඨාන සුද්ධ වෙන්න ඕන සුද්ධ වෙනකොට තමයි තේරෙනවා සද්ධාර්මේ නැති වෙලා නැහැ. ශාසනයේ පුස්කාල නැහැ. තමන්න පුළුවන් ඒකට පණ දෙන්න ඒ පණ දීම සඳහා කායන වසනා වේදනාන වසනා චිත්තාන වසනා කමිටක පණ පෙවෙන්න ඕනේ. පණ පෙවුනට පස්සේ අහන දකින කරන කියන හැම වෙලාවකම සතියේ ඇති නැති භාවය තේරුම් ගන්න පුළුවන් නම් යාට තේරෙයි මේකට උදව් කරන්න කාටවත් බෑ. මේකට බාධා කරන්න කාටවත් බෑ. ඒකට අවශ්‍ය කරලා තියෙන තමයි හරියට කැඳේ කල බේරුවා වගේ සතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අත්තරදි කරලා විතරයි. ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් එක විතරයි. මේ නිසා මේ කරගෙන යන වැඩවලදී තවදුරටත් මේ සතිය ක්‍රියාවත් කරලා ඇති නැති වෙනස සසඳලා තමන්ගේම චරිතයෙන් සපයලා කියා ගැනීමට ධෛර්ය වීම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි සුළු වේලාවක් ගනිමු විනාඩි ස්වල්පයක් ගනිමු ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමේ අපි මේ අමාරු උපයාස ප්‍රයා ගන්න ලද මේ කුසලේ ලෝකවාසී සිළු සත්‍යයන් සමග හදා වේදා ගැනීම සඳහා ඊතාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු ittavataachammehi sambetaṃ puñña sampadaṃ උතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ittavataachammehi sambetaṃ puñña sampadaṃ සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය සාදු සාදු සාදු සුඛී හොන්තු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කන්තබ්බං සුඛී හොන්තු සුඛී හොන්තු අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු